තෙරුවන් සරණයි හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ අඟහරුවාදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා අද 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට මේ දම්සභා මණ්ඩපයට වැඩම කරනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ විසින් අද දවසේදීත් අපිට තථාගත ධර්මය පැහැදිලි කරලා දෙනු ලබනවා. ඉන් අනතුරුව අපිට පුළුවන් සාකච්ඡාවකට එළඹෙන්න. ඉතින් සාකච්ඡාවට සම්බන්ධ වෙන කල්යාණ මිතු මිතුරන්ගෙන් මම ඉල්ලා සිටිනවා. ඊටාම කරුණාවෙන් තම තමන්ගේ මයික් මියුට් කරලා තියාගන්න. සම්බන්ධ වෙනකොටම මයිඩ් මියුට් කරගෙන එන්න ඕනේ මේ එහෙම නැත්නම් ලොකු බාධාවක් නැති වෙනවා. ඒ නිසා ඒ ගැන තමන්ගේ වගකීමක් ඇතුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් මම ඊටම ගෞරවයෙන් පූජ්‍යපාද අලව්‍ය අනුමදස්සි ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අපට අද දවසේදී තථාගත ධර්මයේ පැහැදිලි කර දෙන්න අපි හැමදෙන්නේ. ත්වන් සරණයි. ත්වන් සරණයි. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සවන්ට සිසිලස් මරණයට පිට අද දවසේදීත් දාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් දහම් කාරණා කිහිපයකට සවන් දීලා අපේ ජීවිතයට ඒ දහම ගලපා ගන්නට උපකාර වන විදිහට අපි සාකච්ඡාවකට සහ සම්බන්ධ වෙමු. පින්වත්නි බුදුජාන වහන්සේ දේශනා කරපු දහම අපි සියලු දෙනාගේම ආධ්‍යාත්මී සනසාලන්නන හේතු වෙනවා. ලෞකික සම්මා දිට්ඨියක් තුළ යම් කිසි කෙනෙක් කුසල ලකුසල් අනුව ජීවිතේ හැඩගස්වා ගන්නට මහන්සි ගත්තත් එයාගේ ජීවිතයේ ආධ්‍යාත්මය ඒ අනුව සැනසෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒකට අපි තථාගතයන් වහන්සේ දේශනා කරපු දහම නිවැරදිව නිරවුල්ව අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ විදිහට ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට අතාගතයන් වහන්සේ මේ ලෝකයෙන් ඈතර වෙන්නට පෙන්වා වදාළ ඒ ලෝකෝත්තර මඟ අනුගමනය කරනකොට අර ලෞකික සම්මාදිට්ඨිය තුලින් ලෝකයේ තුල ලැබපු සැනසීම ඉක්මවපු ආධ්‍යාත්මයේ තුල අවේදිත සුඛයක් කියන්නේ ඇත්තටම පුජ්‍යල අනුබද්ධයකින් තොරව ලබන විශාල සැනසීමක් ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා ඒ ලෝකෝත්තර මාර්ගය අනුගමනය කරනකොට ඉතින් ඒක නිසා අපි හොඳට කල්පනා කරන්නට ඕනේ ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳලත් හැම මොහොතකම අපේ ජීවිතයේ අපේ ආධ්‍යාත්මී සනස ගන්නට ඕන වැඩපිළිවෙල පුරුදු කරන්නට. අද ගොඩක් වෙලාවට අපි හැම මොහොතකම භෞතික දෙයක් මුල් කරගෙන ඇත්තටම බාහිර ලෝකයේ තියෙන දෙයක් මුල් කරගෙන නැත්තම් තමන්ගේ ඥාතිත මිත්‍ර ආදී මුල් කරගෙන එහෙම නැත්නම් තමන්ගේ දැනුගත්කමක් නැත්නම් තමන්ගේ කය මුල් කරගෙන මේ හැම දෙයක්ම මුල් කරගෙන සමහර වෙලාවට අපි හිතන දේවල් ඒ මුල් කරන් කතා කරන දේවල් ක්‍රියා කරන දේවල් අපිට අපි හරියට කල්පනා කරවත් පින්වතුනි අපට සැබෑවටම තමන්ගේ සැප විපාක පිණිස හේතු වන්නේ හිත පිරිසිදු කර ගැනීම. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට තමන්ගේ සැප විපාක පිණිස හේතු වන්නේ හිත පිරිසිදු කර ගැනීම. නමුත් අපි හිත පිරිසිදු කරගන්න එක පසකෙන් තියලා අපි ගොඩක් වෙලාවට අපේ එක්ක කාය නැත්නම් ඥාතිත මිත්‍රා නැත්නම් භෞතික දේවල් නැත්නම් දැනුගත්කම් මුල් කරගෙන අපේ හිත අපිරිසිදු කරගන්න අවස්ථා අපිට බොහොමයක් හම්බ වෙනවා. නමුත් අපි හරියට කල්පනා කරොත් සැබෑවටම අපට ඒ භෞතිකව තියෙන දේ ඒ කියන්නේ භෞතික වස්තු වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්, තමයි ඥාති මිත්‍රාගෙන් දැනවගත්තම වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම తాවකාලිකව ලැබෙන දේවල්. ඒව කිසි දෙයක් අපට තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි අපේ හිත ඒක මුල් කරගෙන අපිරිසිදු කරගත්තොත් අපි බොහෝ අපේ ජීවිතයට අයහපත සිදු කරගන්නවා. ඉතින් ඒක නිසා අපි හොඳ සිහියක්, වීරියක්, නුවණක් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තවත් පවත්වා ගන්නට ඕනේ. ආධ්‍යාත්මය මේ ලෝකයේ තුල සනසා ගන්නට. ඒ වගේම තමයි අපට මේ විදිහට ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්නට මේ ලෞකික සම්මාදිට්ඨිය බොහෝ උපකාරයි. මොකද ඒකට හේතුව දැන් ලෞකික සම්මාදිට්ඨිය තුලදී පවා අපට ලෝකයේ තුල සැනසෙන්නට අපට ගොඩක් සිහිය අවශ්‍ය වෙනවා. අපට වීරිය අවශ්‍ය වෙනවා. ඒ වගේ අපට යම් කිසි විදිහකට ලෝකයේ තුල හිතන්න පුළුවන් හැකියාව අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ලෝකයේ තුල පවා සැනසෙන්නට. ඉතින් ඒකත් අද ගොඩක් වෙලාවට බොහෝ අයට අඩුයි. ඉතින් එහෙනම් බලන්න ලෝකෝත්තර මාර්ගයකට එන්න කොච්චරනම් අමාරු වෙනවද මේ ලෝකයේ තුලත් සැබෑ සැනසීම අපට ඇති කරගන්නට අපහසු තියෙද්දි ඒක නිසා අපි හොඳට ප්‍රායෝගික ජීවිතය තුළ අපි අද ගොඩක් වෙලාවට ප්‍රායෝගික ජීවිතයේ තුළ බලන්නේ මේ ධම. අපි ගොඩක් වෙලාවට බලන්නේ එක්කෝ වෙනම පිනක් කරගන්න එක විතරයි ලෝකයේ තුලදී. පැත්තකට ගිහිල්ලා භාවනා කරන එක විතරයි ලෝකයේ තුලදී. අපි ගොඩක් කල්පනා කරලා බැලුවොත් ප්‍රායෝගික ජීවිතයේ තුලදී ඇත්තටම අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ තුල මේ ලෞකික සම්මාදිට්ඨිය තුලදී ආධ්‍යාත්මයේ සනසා ගන්නට ඕන දේවල්යි පුට්ටු. එහෙම වුණොත් තමයි අපට ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය විදිහට මේ මාර්ගාංග පව ඇති කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. මම පැහැදිලි කරේ දැන් අපි හිතමු අපට අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයේ තුල ගත කරනකොට අපි රස්සාව කරන අවස්ථාවේ නැත්නම් ගෙදර දොර ඉන්නකොට අපේ කයට ලෙඩක් දුවක් හැදෙනකොට මේ වගේ ප්‍රශ්න අපේ ජීවිතයට එන අවස්ථා තුළ හොඳට හිතගෙන බලන්නට වෙනවා. හිත තුළ අපේ සිදුවන ක්‍රියාකාරීත්වය බලන්නට වෙනවා. එතකොට තමයි අපට සිහිය නොවන වීරට කරනා පැහැදිලි කරනවා ලෝකයේ තුලදී අපි යම් යම් විදිහකට තමා වෙනුවෙන් තියෙන දේ Tamanට අතහරින්න පුළුවන්කමක් අපි හුරු කරනවා නම් මේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන කාරණාව ඇති මාර්ගයට අපට ගොඩක් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට මේ ලෝකෝත්තර මාර්ගය දියුණු කරගන්නටත් ඒ විදිහේ සිහියක් නුවණක් වීරියක් අපි ඇති කරගන්නට ඕනේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය අපිට අපේ ජීවිතය තුල අත්දැකලා අර ලෞකික ජීවිතයේ තුලදී නැත්නම් ලෝකයේ තුලදී ලැබපු සැනසීමට වඩා ලොකු සැනසීමක් අපට ලබන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මම මේ පින්වත්තුන්ට බොහෝ දේශනා පැහැදිලි කරා ඇත්තටම සමාධිත්‍යයට හේතු වන කාරණා ඉදිරිපත් වන විදිහට. ඒ වගේම මම ගීසරේ සාකච්ඡා කරා මාළු මහා මාළුන්ක සූත්‍රයේ තුලදී විදර්ශනාවත් එක්ක මේ සමාධිය විදර්ශනාවට ලක් කරගන්න ආකාරය පිළිබඳව කාරණා ටිකක් ඒ වගේම මම අදත් ඒහා සමානවම සූත්‍රයක් මුල් කරගෙන දහම් කාරණා ටිකක් කතා කරන්න අදහස් කරගත්තේ මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකාය පහේ ජහන නිස්සය සූත්‍රය ධ්‍යාන ඇසුරු කරගෙන වදාරපු දේශනාව මේ දේශනාව ඉගෙන ගන්නට හොඳට මතක තියාගන්න මාළුන්ගේ පුත්ත සූත්‍රය මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි කරපු කාරණාත් හොඳට සිහිය තියාගෙන මේක ශ්‍රවණය කරන්න මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි කර ආර්ය ශ්‍රාවකයා ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්න දක්ෂ ආර්ධර්මී සංයෝජන කියන්නේ මොකද්ද කියලා දැන දැක යන වැඩපිළිවෙල පුරුදු කරගෙන ඉන්න කෙනා උපදීවියකින් යුක්තව ඇතරම ඔහු දර්ශනාවත් එක්ක යම් සැනසීමක් ලබනවා. ඒකත් මුල් කරගෙන මේ ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන තුලින් කරන මාර්ගයක් එතනදී පැහැදිලි කරා. එතන මේ දේශනාවෙත් එවැනිම කාරණා ටිකක් ඉස්මතු කරනවා බුදුරජාන් වහන්සේ. පඨමං පහම් භික්කවේ ධ්‍යානං නිස්සාය ආසවානං khයං වදාමි. තුතියම් පහම් භික්කවේ ජහනං නිස්සාය ආසවානං කයං වදාමි. තතියම් පහම් භික්කවේ ජහනං නිස්සාය ආසවානං කයං වදාමි. චතුන්තම් පහම් භික්කවේ ජහනං නිස්සාය ආසවානං කයං වදාමි. මහණෙනි පළවෙනි ධ්‍යානය අසුරු කරගෙනත් මම ආශ්‍රේෂය කිරීම අදාරනවා. දෙවෙනි ධ්‍යානය අසුරු කරගෙනත් ආශ්‍රේෂය කිරීම අදාරනවා. තුන්වෙනි ධ්‍යානය අසුරු කරගෙනත් හතරවෙනි ධ්‍යානය අසුරු කරගෙනත් ඒ වගේම ආකාසානං ඡායතනම් පහම් භික්කවේ නිස්සාය ආසවානං කයං විඥානංච වේදේත නිරෝධ නිරෝධම් පහම් භික්කවේ නිසයාසවණං කයං වදාන නිරෝධ සමාපත්තිය අතුරු කරගෙනත් ආශ්‍රයසේ කිරීම වදාරනවා කියලා බුදුරණවහන්සේ මේ දේශනාව පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා පඨමම් භික්කවේ පඨමම් භාම් භික්කවේ ජහනන් නිසා ආසවණං කයං වදාමි ඉතිකෝ පණේතං කිංචේතං පටිච්ච උත්තං මේ පළවෙනි ධ්‍යානය අසුරු කරගෙන කොහොමද මේ ආශ්‍රය ශේකිරීම වදාරන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේක හාම සමානයි මේ දේශනාව හා සමානයි අර ජාති කරපු මහමාලෝක සූත්‍රය. මෙතන පැහැදිලි කරනවා ඉද බික්කේ මහණෙනි භික්ෂුව පළවෙනි ධ්‍යානීය උපදවාගෙන වාසය කරනවා. ඊළඟට සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනපස්සති ඔහු මේ ධානය තුළ යම් රූපගතයක් වේදනාගතයක් සංඥාගතයක් සංකාරගතයක් විඥානගතයක් ඇද්ද මේ අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩ සල්ල ආබාධ පරත පළවක මෙන්න මේ විදිහට ඔහු දකිනවා සෝ තේහි ධම්ම චිත්තම් පටිවාපේති ඔහු මේ විදිහට මේ ධානය තුළ පංච උපාදානස්කන්ධයන්ගේ මේ සංස්කරණ ස්වභාවය එහි සත්‍ය ස්වභාවය මේ විදිහට දකිනකොට එතනින් හිත අයින් වෙලා යනවා. සෝතේහි ධම්මේ චිත්තම් පටිවාපේ. සෝතේහි ධම්මේ චිත්තම් පටිවාපෙත්ත අමතාය ධාතුයා චිත්තං උපසංගතති. එතකොට ඔහුගේ හිත අමෝත් ධාතුවේ හිත පිහිටනවා. මම මේ කාරණාව ඉදත් පැහැදිලි කරා ආර්ය භූමියට නැත්නම් ආර්ය ශ්‍රාවකත්වයට සෝතපන්න නොවිච්ච කෙනෙක් වුණත් සෝතපන්න මග යන කෙනෙක් එයා ආර්ය ශ්‍රාවකත්වයට පැමිණිච්ච කෙනා පංච උපාදානස්කන්ධයන්ගේ සකස් වීමක් බව ධානයේ තුලදී දකිනකොට අන්නෝ මේ දුක පිළිසින් දකින්න හොයනකොට මේ දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානං කියන මේ අඥානකම මූලික හේතුව කරගෙන සකස් වෙච්ච පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය දකිනකොට මේ සමුදේ පැත්ත අහුවෙද්දි අහුවෙද්දි සමුදේ තුලදී අහු වුණා මේ සත්‍ය දකින්න නැත්නම් තුව මේ ධානයේ කියන ස්වභාවය සකස් වෙච්ච ආකාරය. එතන මේ ධානය අසුරු කරගෙන යන්නේ ධානය තුලදී ධානය අසුරු කරගෙන ඒ දෙන්න පස්සේ තේරුම් ගන්න දෙයක් එතකොට මොකද වෙන්නේ පංචපාදානස්කන්ධ සකස් වීම සිදුවන්නේ මේ අවිද්‍යාව මුල් කරගෙන බව දකිනකොටම දුක්ඛ නිරෝධය කියනවා. එතකොට අර සවත පදනම් වෙච්ච ධ්‍යාන කියන ස්වභාවය ඒ සංකේපාස්කන්ධ ක්‍රියාවලියෙන් සිත අයින් වෙලා අමුත්ත ධාතු හිත පිහිටනවා. ඊට පස්සේ අමුත්ත ධාතුව ඊටන් සන්තන් ඊටන් පරණීතන් පස්සේ මෙයයි සාන්තමයයි ප්‍රහිත මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් දුරවන්නේ අන්නේ ස්වභාවය තුළ තමන් ඒක නැවත නැවත ඒක තුළම හිත පවත්වමින් ඒක සතුටින් පිළිගනිමින් එතන ඒ තමන් ලබපු දේ ඔස්සේ හිත පවත්වනවා. තමන් ලබපු දේ ඔස්සේ ඊට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සෝ තත්තත් හිත වාසවාණං කයං පාපනවාති. මෙන්න මෙහිම වාසය කරනකොට ඔහුගේ ආශ්‍රව දුරු වෙනවා. නොචේ ආසවාණං කයං පාපුනාති. ඔහු ආශ්‍රව දුරු කරේ නැතිනම් ධම්ම රාගයේ ධම්මනන්දේ තිබ්බොත් පංචවරම් භාගී සංයෝජන දුරු කරලා උපපාති කියනවා කියලා බුදුරණවහන්සේ එතනදී පැහැදිලි කරනවා. එතකොට මේ පළවෙනි ධ්‍යානය ඇසුරු කරගෙන රහත්ත්වයටපත් වෙන ආකාරය පැහැදිලි කරේ. එතන ලස්සන උදාහරණයක් උපමාවක් පැහැදිලි කරනවා. මොකද්ද සේටා බික්කවේ මහණෙනි මෙන්න මේ විදිහට දුනු ආයෙක් නැත්නම් දුනු විදිහට අත්වැසියෙක් හරි පුහුණු වෙනකොට දෙයක් හරි නැත්නම් පවෙක් වගේ දෙයක් හරි ඈත තියලා ඒක නුඹට හුරු වුණාට පස්සේ ඉලක්කය හරියට තේරුම් ගත්තට පස්සේ මහත් වූ කයක් වුණා. ක්ෂණයෙන් විදලා නැත්නම් ඒ ඉලක්කයට විදලා විනාශ කරන්නේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ කියනවා ඒව මේව කෝබික්කේ විච්චේව කාමී කුසලේ නම් අන්න ඒ වගේ කියන පළවෙනි ධ්‍යානෙට පැමිණිලා ඒ පළවෙනි ධ්‍යානයේ තුල ඇති පංච පාදානස්කන්ධයන්හි සත්‍ය ස්වභාවය දැකලා Nirodhe තුල හිත පිහිටවාගෙන නිම් කරා යමින ආකාරය. එතන උපමාවත් කොහොමද මෙතන තේරුම් ගන්න. මෙන්න මේක පුරුදු වෙන කෙනෙක් දුනුවායෙක් මැටි වලින් හරි පඹෙක් හරි හදලා ඒකට විදලා හුරු වෙන්න. ඊළඟට එහෙම හුරු වෙච්ච කෙනාට ඊටාම ඉක්මනින් ඉලක්කයට විදලා ලොකු කයක් උනත් විනාශ කරන්න පුළුවන් කියන. එතකොට මෙතන ඒ වගේ කියනවා මේ ධ්‍යානය තුළදී මෙහෙම කරන එක. මොකද ධ්‍යානය තුළ පංච උපාදානස්කන්ධය අල්ල ගන්නවා කියන කාරණාව කරන්න අමාරුයි. එච්චරට එක සියුම් මේ සකස් එනාකාරේ මොකද එතන අපට දුක් දුකක් හෝ ඉපදනාම් කියන යනවා කරනකොට අපිට අර ඇත්තට අපි කරන්නේ මුල් සකල සිදු යනකොට ඒ පුදුම තමයි ලෝකයේ තුල දුකක් බව අහු නොවිච්ච දේ තුල මේ දුක් වූ ස්වභාවය නැත්නම් මේ සංස්කාර දුක්ඛේ කුමක්ද කියලා අල්ලගෙන එහි සත්‍ය දකින්නට අන්න ඒක තමයි උදාහරණ ඉස්මතු කරන්නේ එතකොට එහෙනම් දැන් ධ්‍යානයක් තුල එතනක් කියලා අපට ගෝචර කරගන්නට නම් ලොකු නෝනක් කියනට ඕනේ අර දුනුවායට ලොකු හැකියාවක් පුරුදු කිරීම තුළින් ලැබුණා වගේ. එහෙනම් පුරුදු කිරීප පුරුදු කරපු ස්වභාවයක් යට තියෙනට ඕනේ. මේ වගේ අල්ලගන්න අමාරු තැනකදී මේ දුක තේරුම් අරගෙන එහි සත්‍ය දකින්නට. ඊළඟට ඒ විදිහටම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දෙවන ධ්‍යානයේ තුලත් ඒ වගේම තුන්වෙනි ධ්‍යානයේ තුලත් හතරවෙනි ධ්‍යානයේ තුලත් පැහැදිලි කරනවා මේ පංචීපාදනස්කන්ධයන් මෙන්න මේ විදිහට ඉසත් අනිත්‍ය දුක්ඛ අනාත්ත ආරෝප ගන්න සල්ල වශයෙන් දකලා එහි චිත අයින් වෙලා හිත ඒකින් අයින් වෙලා අමුත්ත ධාතු හිත පිහිටලා ඒ සාන්ත ප්‍රණීත වශයෙන් පුරුදු කරනකොට එක්කෝ නිවන සාක්ෂාත් කරනවා නැත්නම් වරම් භාගී සංගෝචන දුරු කරන බව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පළවෙනි හතර රූපී ධ්‍යාන ඉක්මවලා අරූප ධානය රූප ආකාසානංචයතම සම්මෝදිනෝ සෝ යදේව තත් හෝති වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං එතකොට ඔහු එතන ඔහුට අහු වෙන්නේ ඇත්තටම වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයක් මොකද ලෝකයේ තුල ඔහුට අල්ලා ගන්නට රූපී ස්වභාවයක් නැති නිසා වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය අල්ලගෙන විදර්ශනා කරනකොට මෙන්න මේ දුක්ඛ සමුදය නැත්නම් මේ සංස්කරණ ක්‍රියාවලිය අහු වෙලා සිත් ඒකෙන් අයින් වෙලා යනවා එතකොට අමුත්ත දහසිත පිහිටලා එතනත් අර විදිහටම ඒ ජනසන්තං හිතපනිතං වශයෙන් පුරුදු කරනකොට එක්කෝ නිවෙනව නැත්නම් ධම්මරාගයේ තිබ්බොත් ඔල් මේ එහෙනම් මේ දේශනාව ඇත්තටම සාරාංශයක් වශයෙන් පැහැදිලි කරන්නේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධයන් තමයි ලෝකයේ තුලදී පළවෙනි ධ්‍යාන ආදී රූපාවචර ධ්‍යාන වලදී අහුවෙන්නේ එතකොට අරූපාවචර ධ්‍යාන තුල ලෝකයේත් එක්ක කතා කරනකොට වේදනා සංඥා සංකාර විඥාන විතරයි අහුවෙන්නේ. නමුත් මේ ලෝකයේ තුල දකින්න න්‍යායක් ලෝකෝත්තර වශයෙන් හේතුඵල වශයෙන් අහුවෙනකොට තමන්ගේ ආකාසානංචායතනින් හෝ තමන්ගේ පළවෙනි ධ්‍යාන අදාළත්වයක් නැහැ. එතකොට ඒකෙන් ඉක්ම වෙනවා. ඒ සත්‍වාර සත්‍ය නැත්නම් හේතුඵල ධර්ම නොදකින්න නිසා තමයි ඒ විදිහට කාම ලෝකයක් නැත්නම් රූප ලෝකේ තරූප ලෝකයක් ගොඩ නැගෙන්නේ. එතකොට ගොඩ නැගෙන දේත් අල්ලගත්තාම තමයි අපට ගෝචර දෙයක් අහුවෙන්නේ. ඒක සත්‍ය දකිනකොට පටිච්චසමුප්පාද න්‍යාය තමයි අහුවෙන්නේ. මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට වෙනවා. නැත්නම් අපට ගොඩක් වෙලාවට පටිච්චසමුප්පාදය තේරුම් ගන්න ගියොත් ලෝකයට දාලා අපට ලොකු අරුබුදයකට පුහුණු පාන්න වෙනවා මේ ධර්මයේ හරි නිරවුල්කමක් නැති වුණොත්. ඊළඟට තව විශේෂ කාරණාවක් මේ දේශනාවේ තියෙනවා. ඇත්තටම දැන් මෙතන අරූපාවචර ධාන හතරම කියන්නේ නැහැ තුනයි කියන්නේ. මොකද තුනක විතරයි මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන හරි ගෝචර කරගෙන ඒකේ සත්‍ය හොයන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් නේව සංඥානා සංඥායතන එහෙම දෙයක් කරන්න බෑ. එතන පැහැදිලි කරන්නේ ඉතිකෝ බික්කවේ යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ යානිතකෝ ඉමානි භික්කවේ ආයතනානි නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිච සංඥායත සංඥා වේද නිරෝධෝච ජහයි හේති භික්ඛවේ භික්ඛෝහි සමාපatti කුසලෙහි සමාපatti උට්ටාන කුසලෙහි සමාජිත්වා උට්ටාහිත්වා සම්මක්ඛාත සම්මක්ඛාතබ්බාති इति වදාමි. එතන පැහැදිලි කරන්නේ යම් තාක් සංඥා සමාපත්තියක්ද ඒ තාක් ඔහු මෙන්න මෙහෙම ආරහතය සාක්ෂාත් කරනවා. ඒ වගේම නේව සංඥා සමාපත්තියත් සංඥා වේදෝත් සමාපත්තියත් කියන මෙන්න මේක මොහො ධ්‍යාන මේ වගේ ධ්‍යාන තුල වාසය කරන මේ සමාපatti තුල වාසය කරලා එහෙන් නැගිටිනවා නැගිටලා තමයි මේ විදිහට නිවන සාක්ෂාත් කරන්නේ කියලා මේ දේශනාවෙදි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මොකද ඇත්තට මෙතනදී වේදනා සංඥා සංකාර විඥාන කියලා දෙයක්වත් අල්ල ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නැගිටලා විදර්ශනා කරනවා කියන කාරණාව අපි පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. දැන් විදර්ශනාවක් කියලා කියන්නේ ඇත්තටම එතන තියෙන දෙයක සත්‍ය දකින්න දෙයක් මිසක් කල්පනා කිරිල්ලක් නෙමෙයි. නමුත් එහෙනම් මොකද්ද මෙතන මේ පැහැදිලි කරන්නේ කියන කාරණාව අපට පොඩ්ඩක් හිතන්නට වෙනවා. ඊළඟ කාරණාව තමයි මේක ටිකක් හිතන්නට අපට තේරුම් ගන්නට දේශනා කීපයක් උපකාර වෙනවා. ඒ තමයි මහා නිදාන සූත්‍රයේ තුලදී රහත් පඤ්ඤාය මුත්‍ත රහතන් වහන්සේ පිළිබඳ කරන විස්තරයත් ඊළඟට පඤ්ඤාය මුත්ත උපතෝ භාගී මුත්ත සූත්‍ර තුල විස්තර කරන විස්තර දෙක මෙන්න මේක අපි තේරුම් ගත්තොත් අපට මේ කාරණාවත් නිරවුල් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. මහා නිදාන සූත්‍රයේදී බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා පඤ්ඤා විමුක්ත කියන්නේ කවුද කියලා. ඒ තමයි අභිභායත සංඥාව සත්තා වාසයතන කියන ආයතන 7යි විඥානට්ටි විඥානට්ටි 7යි ආයතන 2යි මෙන්න මේ සියල්ලංගෙම සත්‍ය දැකලා ඒ කියන්නේ අරූපාවචර ධ්‍යාන වලින් ආකින් සංඥායතන දක්වා කියන එකත් ඒ වගේම අසඤ්ඤ සත්තත් සංඥා නාසඤ්ඤායතන කියන මෙන්න මේ නවයම සමුදේ අස්තංගමේ ආස්වාදේ ආදීනමේ නිස්සන්නේ මනා ප්‍රඥාවෙන් දැක්ක නිදහස් වෙච්ච කෙනා කියන ප්‍රඥායි මුතර හතන් වහන්සේ. එතකොට නම් මේ සියල්ලංගෙම සමුදේ අස්තංගමේ ආස්වාද ආදීනමේ නිස්සරණ සියල්ලක්ම දකිනවා. පඤ්ඤායි මුතර හතන් වහන්සේ. බොදෝභාගි මුත්‍ර හතන් වහන්සේ ගැනයි පඤ්ඤාය මුත්‍ර හතන් වහන්සේ ගැනයි විස්තර විස්තර කරනකොට පඤ්ඤාය මුත්‍ර බුද්ධභාග සූත්‍ර තුලදී පැහැදිලි කරනවා පඤ්ඤාය මුත්‍ර රහතන් වහන්සේ කියලා කියන්නේ එතනත් ওই කාරණා ටිකම පැහැදිලි කරලා පැහැදිලි කරනවා න කායන පුසිට්වා විහෙරති කයෙන් ස්පර්ශ කරන්නේ මේ පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන හතර ආරෝපාවචර මේ සියල්ලක්ම ඒ වගේම උබතෝ භාගයේ මුත්‍ර රහතන් වහන්සේ මේ සියල්ලක්ම කයනොත් ස්පර්ශ කරනවා කියලා පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මෙන්න මේ කාරණා ටික අපි ටිකක් තේරුම් ගන්නට වෙනවා. දැන් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ යන ප්‍රතිපදාව තමයි මේ විස්තර කරේ. ඒවට ඒ සමවැදිලා සමවැදීමත් එක්ක විදර්ශනා කරන ආකාරය. එතකොට එහෙනම් එතනදී උබතෝ භාග විමුක්තව යන රහතන් වහන්සේ නේව සංඥා නා සංඥායත ස්වාපත්තිය තුල කොහොමද විදර්ශනාවක් ඔහුට සිදුවන්නේ? ඒ වගේම ප්‍රඥා යමුත්තර රහතන් වහන්සේට කොහොමද මේක සිදුවන්නේ කියලා අපි ටිකක් තේරුම් ගන්නට එනවා. ඉතින් මේ කාරණා ටික තේරුම් ගන්නට අපි ධර්ම සාකච්ඡාව තුළදී උත්සාහ කරමු. ඉතින් අපි මේ මුල් කරගෙන ඇති වෙච්ච ගැටලු අපි ගොඩාක් සාකච්ඡා කරන්නට මේ කාලය අපි යොදාගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම වෙන ස්වාමීන් වහන්සේ මට අර ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දෙන්නවද උදාහරණ දෙකක් දීලා ස්වාමීන් වහන්සේ මට ඒ ගැන පොඩ්ඩක් වැටහුණා පොඩ්ඩක් මා දිතරවත් සරණයි. දරවන් සරණයි. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපි ලෝකයේ තුල ඉන්නකොට ඇත්තටම අපේ අපි කරන කියන හිතන දේවල් ඔස්සේ අපට මතුමත්තේ සැපීපාක දෙන්නට යමක් සකස් කරගන්නට හේතු වන්නේ ලෞකික සම්මාදිට්ඨිය. දැන් අද ගොඩක් වෙලාවට මතයක් තියෙනවා මේ පින් කිරීමෙන් සසර දික් වෙනවා කියලා. අපි පින් නොකර පව් නොකර හිටියානම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඇතරම් පිනෙන් සසර දික් වෙන්නේ නැහැ. ඒක වැරදි වැරදි අදහසක්. හැබැයි පවෙන් දුක් විපාක ලැබෙනවා පිනෙන් සැප විපාක ලැබෙනවා. සසර දික් වෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. අවිද්‍යා නීවරණාන සත්තාන තණ්හා සංවජනාන සංධාවිත සංසරිත. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි හේතු කරගෙන තමයි සසර දික් සසර යන්නේ. ඒකෙදි දුක ලබන්නට පව හේතුනවා සැප ලබන්නට පින හේතුනවා. ඒකයි වෙනස. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකයේ තුල ඉන්න එක. ලෝකේ පැවැත්ම. එතකොට අපි සසර යන කෙනෙක්. සසර යන පුජ්‍යලෙක්. සසර යන කෙනාට සැප විපාක ලබන්න කරන්නට අපි සිතින් කයෙන් වචනයෙන් කරන කියන හිතන හොඳ දේවල් අපි කරන්නට ඕනේ. දැන් අපි හිතමු අපි ඇත්තටම අපේ භෞතික දෙයක් දැන් භෞතික දේ ඇත්තටම දිරලා විනාශ වෙලා යනවා. අපි ඒක මුල් කරගෙන අපේ හිත අප්‍රසිදු කරගන්න ඕන. අන්න ඒක අපට දුක් විපාක ලබන්නට හේතු වෙනවා ලෝකයේ තුල. අපි ඒක මුල් කරගෙන හිත අප්‍රසිදු කරගන්න නැතිනම් දුක් විපාක ලබන්න හේතු වෙන්නේ නැහැ. ඒ වගේ අපේ ඥාතිත මිත්‍රාදී නැත්නම් අපේ කය අපේ දැන උගත්කම් මේ හැම දෙයක් මුල් කරගෙන අපි හිත අප්‍රසිද්ධ කරගන්නවා නම් ඒක අපට දුක් විපාක ලබන්න හේතු වෙනවා. අපි එතනදී හිත අප්‍රසිද්ධ කරගන්න නැතිනම් පිරිසිදු කරගන්නවා නම් අන්න එතන සැප විපාක ලබන්නට හේතු වෙනවා. මෙන්න මේක තමයි ලෝකයේ තුලදී ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක මුල් කරගෙන අපි ජීවිත පැවැත්ම පුරුදු කරනවා කියන්නේ. ලෝකෝත්තර මාර්ගය කතා කරනකොට මේ අපට බාහිර ලෝකයක් ගොඩ නැගෙන්නේ ඇතර මම බාහිර කියලා අපට දෙකක් ලෝකයේ තුල ගොඩනගෙන්නේ සත්‍ය නොදකින නිසා. ඒතර අවිද්‍යාව තණ්හාවනේ අපට හතර යන්න හේතුවනේ. ඒතර ලෝකයේ තියෙන අවිද්‍යාව තණ්හාවත් එක්ක ඒකෙදි සැප ලැබමින් යන එක තමයි ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපි පුරුදු කරන මාර්ගය. අවිද්‍යාව තණ්හාව කියන කාරණාව සොයන එක තමයි විද්‍යාව උපදීමත් එක්ක මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පුරුදු කරනකොට නිවෙන වැඩ පිළිවෙල වෙන්නේ. එතකොට අපිට බාහිර දේ හොඳ නරක කියන දෙක අපි මට ආයතින් සැප විපාක දෙන්න ඕන අදහසකින් සැප හොඳ කරනවත් දුක අයින් කරනවත් නරක අයින් කරනවත් නෙමෙයි. මේ සකස් වෙන ආකාරي දකිනකොට හොඳ හෝ නරක කියන දෙකම ඔහුට සකස් නොවන ස්වභාවයටපත් වෙනවා. අන්න එතකොට විද්‍යාව ඉපදීම නිසා සසර සැරිසරන ස්වභාවය දුර වෙලා යනවා විද්‍යාව ඇතිවීමත් එක්ක අවිද්‍යාව දුර වීමත් එක්ක. එතකොට අර ලෝකයේ තුලදී ආට අවශ්‍ය වෙන සැප විපාක ලබන්නට ඒක යන ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔහු ලෝකයෙන් නිදහස් වෙන මඟ පුරුදු කරන්නේ. ඒක අපට ලෝකයෙන් නිදහස් වෙන මඟ පුරුදු කරන තාක්කල් ඒ වගේම ඇත්තරම නිවීම සාක්ෂාත් වෙනකම්ම ඔහුට අනිවාර්යයෙන්ම ආයතින් සැප විපාක දෙන වැඩපිළිවෙල පුරුදු කරන්නට වෙනවා. මොකද ලෞකික සම්මාදිට්ඨිය තමයි එතන අපි මූලික අංගය හැටියට තියාගන්නට ඕන නැත්තේ. සත්‍ය දකිනකොට ලෝකෝත්තර මාර්ගය අපි ඊට අදාළ විදිහට පුරුදු වෙනවා. ඉතින් මෙන්න මේ දෙක වෙනස අපි හොඳට දහම් දැන මුල් කරගෙනම තේරුම් ගන්නට වෙනවා. ලෝක ලෞකික සම්මාදිට්ඨිය සමස්තුක සම්මාදිට්ඨියත් එක්ක ලෝකයේ තුල තියෙන නුවණ ඒ වගේම ලෝකෝත්තර මාර්ගය ඇති වෙන්නට නම් අනිවාර්යෙන් සද්ධර්ම ශ්‍රවණය යෝනිසුමනසිකාරය කියන කාරණා දෙක හොඳට ඇති වෙන්නට ඕන. එතකොට තමයි ලෝකෝත්තර මාර්ගය උට ඉවර වෙන්නේ. ත්‍රිවිධ සරණ තෙරුවන් සරණයි ස්වාමීනි. එතකොට සම්මා සමාධියට එනකොටත් ඒ වගේ බෙදෙනවා ස්වාමීනි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බෙදෙනවා ඒකටි. ඒතම. ඇතර මම මේ සම්බන්ධයෙන් කලින් සාකච්ඡා කරා චත්තාරීසක සූත්‍රය තුලදී. ලෞකික සමාධිත්‍ය මත පදනම් ගොඩනගෙන සමාධිය ලෞකික සම්මා සමාධියක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය මත පදනම් වෙලා ගොඩනගෙන සමාධිය ලෝකෝත්තර සම්මා සමාධියක්. එතකොට ලෞකික සම්මාදිට්ඨිය මත පදනම් වෙලා අපි බ්‍රහ්මලෝක යන ප්‍රතිපදාවක් එක තමයි ඒ ගොඩනගෙන සමාධිය හේතු වන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය මත පදනම් වෙලා ගොඩනගෙන සමාධිය ලෝකයේ තුලදී අපට විවහාර කරන්නට පුළුවන් මේ මේ ස්වභාවයන් කියලා. නමුත් පුජ්‍යල අනුබද්ධිත දෙයක් නැතුව ඒ සම්මා සමාධිය සැබෑවටම විමුක්තිය කරාම ඒක තමයි අර අරහත්ත්වපත් සමාධි භාවනා. සමාධි භාවනා සූත්‍රයේ මම පැහැදිලි කරේ ආසවක්ඛය පිණිස පවතින සමාධිය මොකද්ද? පංචපාදානස්කන්ධයන්ගේ උදේවය දැකීමෙන් ගොඩනැගෙන සමාධිය. එතකොට ඒ සමාධිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක ඇති වෙන චිත්ත ඒකාගතාවය. එතකොට එතන දකින්නෙම උපාදානස්කන්ධයන්. උපාදානස්කන්ධයන්ගේ සමුදය දකිනකොට ඒ තුලින් හටගන්න චිත්ත ඒකාගතාවේ ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක තමයි ඒක හටගන්නේ. ඒක ආසවක් හේ පිණිසයි පවතින්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අර සූත්‍රේ නිකන් අර කැඩි කැඩි ඇහුනේ ඒ කොටස් වලින් ගත්තු විදිහට මේ ප්‍රශ්න අහන්නේ ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ අර අරූප ධානය වලින් දැන් ඒක අර විදර්ශනා වැඩෙනකොට දැන් අර පංච පාදාන ස්කන්ධයේම මේ මේක දැන් අර දැන් අනිසාමාන්‍ය විදිහෙන් නම් කියන්නේ දැන් ඉතුරුපාන් ඉතුරුපාස සමුදේ ඉතුරු අත්ංගම ඒකමනේ දිගටම එක එක ස්ටෙප්ස් වලට හැම එකෙදීම කරගෙන යන්න තියෙන්නේ. එතකොට දැන් අරූප ඥානයක් තුලදී ඒ ඒ විදිහේ නෙමෙයිද? කියන්නේ ඒ ඔක්කොගෙම පැලෙන්නේ නැද්ද කියලා මේ ප්‍රශ්නයක් මතුණා ස්වාමීන් වහන්සේකට පැහැදිලි කරලා දෙනවා නම් ගොඩක් පිනවා. තෙරවන් සරණයි ඇතරම ඉතිරූපං ඉතිරූප සම්බන්ධයෝ කියන මේ කාරණා ටිකේදී රූපාවචර ධ්‍යාන තුළදී අපි ඉස්සරලා දැන් රූපාවචර ධ්‍යානත් අපි අතහරිමුකෝ කාමයන් එක්ක නැත්නම් කාම ලෝකයට එක්ක අපි මේ ජීවත් වෙනකොට අපට ගෝචර වෙන පංච ප්‍රධානස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගෝචර කරගන්න. ඒ කියන්නේ අපි තුල පුජ්‍යල අනුබද්ධිතව මට ගෝචර වෙන දේ. ඒතකොට මට ගෝචර වෙන දේ තමයි මම ඉස්සෙල්ලාම තේරුම් ගන්නේ. එතකොට මට ගෝචරණ රූපයක් තියෙනවා වේදනාවක් සංඥාවක් සංස්කාර හැබැයි ඒකත් අපි නිකන් සංකල්ප වලින්ම තියෙන එකක් කියන කියන කාරණාව නෙමෙයි ඒකත් ඇත්තටම අපේ නිෂ්ඨාත උපදිද්දා දක්වා නිරවුල්කමක් ඇති කරගත්ත දෙයක් ඔස්සේ තියෙන එකක් ඒ තුලින් අපට ගෝචරණ පංචපාස්කන්ධයක් තියෙනවා අන්න ඒක අනිත්‍ය වශයෙන් හොයන්න යනකොට හේතුඵල වශයෙන් හොයන්න යනකොට දැන් අපි හිතමු මෙහෙම දැන් ඔන්න අපි හිතමු අපට බුදු පිළිමයක් දැක්කහම අපට බුදුරයන් වහන්සේගේ ඒ රූපයත් පිළිමයත් එක්ක අපට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයක් ඇති වුණා. මේක ඇති වෙච්ච නිසා මට බුදු පිළිමය කියන කාරණා දැක්කේ. ඒතකොට අපි මේක අල්ලගත්තා. මේක අල්ලගෙන දර්ශනා කරන්න හොයනකොට හේතුඵල වශයෙන් දකිනකොට ඔන්න අහු වෙනවා මොකද්ද? පටිච්චසමුප්පාද න්‍යායය. පටිච්චසමුප්පාද න්‍යාය අහු නොවිච්ච නිසා තමයි මම අර කාරණා මට ඇති වුනේ. කියන්නේ මම කියලා ඉඳලා බාහිර තියනවා කියලා ඇති වෙලා මේ ස්කන්ධ ගොඩනගිලා මේ ගියේ හේතුඵල ධර්ම නොදකපු නිසා. එතකොට ඒ තුලින් තමයි අර මට පංචපාස්කන්ධය කියලා දෙයක් මම ගොචර කරගත්තේ. හේතුඵල වශයෙන් හොයනකොට පටිච්චසමුප්පාද අහුවෙච්ච තැනදී දැන් මගේ එකක් නෙමෙයි. අවිද්‍යාව නිසා ගොඩනගෙන එකක්. අන්න එතකොට අර සකස් වෙන ස්වභාවයක් විතර දකින්නේ මට ගොඩනගෙච්ච එකක් නෙමෙයි. එතකොට එහෙම සකස් වෙන ස්වභාවය දකිනකොට අර සකස් වෙච්ච ස්වභාවයෙන් හිත අයින් වෙනවා. අයින් වෙලා හිත අල්ලගන්නේ මොකද්ද? හිත පිහිටන්නේ අමුත්ත ධාතුවේ. ඒ අර සකස් නොවීම තමයි ඔහුට ඊළඟට තේරෙන්නේ. ඊළඟට අහුවෙන්නේ නිරෝධය කියන කාරණාව. ඒ වගේම තමයි පළවෙනි දේහානිය තුලදී. දැන් ලෝකයේ තුලදී මේක තේරුම් ගන්න පහසුයි. ඇයි ඒකට හේතුව? දැන් අර උදාහරණේට අර දුමායක උදාහරණෙත් පැහැදිලි කරේ එකයි. අපට ගෝචරයි ඒක. නමුත් දැන් ධානයට ගියාම ඒක ගොඩක් සියුම්. අන්න ඒ නිසා තමයි ඒකට ලොකු දක්ෂකමක් ඕනේ. එතන ගියාට පස්සෙත් ඔන්න පහ මේ පංචපාස්කන්ධය රූපාවචර ධ්‍යාන තුළදී පංචපාස්කන්ධයේ Tamanට ගෝචර වෙන දෙයක් අහුවේ. අහුවෙච්ච තැනදී අර නුවණ තියෙන නිසා අන්න සකස් වෙන ආකාරය ඉතින් තේරුම් ගතට පස්සේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් රෝග වශයෙන් ගෙඩි වශයෙන් සල්ල වශයෙන් මෙන්න මේක සමනුමර්ශණය වෙනකොට අහුවෙනවා මොකද්ද සමුදේ? සමුදය අහුවෙච්ච නැති නිසායි ධානය තුල මේ ස්කන්ධයක් සකස් වුනේ. සමුදය අහුවෙච්ච නැති නිසායි අර මම අර කාම නැත්නම් මේ ධාන වලින් නැතුව ලෝකේ තුල කතා කරා වගේ අර ධානය කියන කාරණාවත් අහුවුනේ සමුදය අහුවෙච්ච නැති නිසා. එතකොට එතනදී මට පංචපාස්කන්ධය ගොච්ච වුණා. ඊළඟට අහුණාට පස්සේ හේතුඵල න්‍යාය දැන් දකින්නේ පටිච්චසමුප්පාදේ. එතකොට මේ අවිද්‍යාව මුල් කරගෙන සකස් වෙන ක්‍රියාවලිය. එතකොට අවිද්‍යාව නිරෝධය කියන්නේ මොකක්ද කියලා වටහා ගන්නවා. අන්න එතකොට නිරෝධය කියන කාරණා හිත පිටනවා අර තනින් හිත අයින් වෙනවා. ඇයි අයින් වෙන්නේ? ඒක සත්‍ය නොදකපු නිසා සකස් කියලා. ඒ සකස් වුණ තැන මට ගෝචර වෙච්ච දේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා. එතකොට මොකද මම ඒක අරමුණු කරගෙන මොකක් හෝ දෙයක් අරමුණු කරන් වඩපු දෙයක්. ඒ වඩපු දේ තුළ මේ ස්කන්ධ පහ තේරුම් ගත්තාම ඒක විදර්ශනාවත් එක්ක සත්‍ය දකිනකොට අන්න සකස් වීම හුණා මේ හේතුඵල න්‍යාය හුණා. ඊළඟට අරූපාවචර සමාධිය පැත්තට යනකොට අරූපාවචර සමාධිය තුළදී රූපය ඉක්මවලා රූපී ස්වභාවයකින් තොරව මම ගොඩනගාගත්ත ස්වභාවය තියෙන අරූප ස්වභාවය. රූපී ස්වභාවය පටික සංඥා ඉක්මවලා මම ගොඩනගාගත්තේ අරූප ස්වභාවය. එතකොට මට ගෝචර නෑ අරූපේ. දැන් අතන කාම් රූපාවචර ධ්‍යාන වලට කලින් මට ගෝචර රූප විඥාන සංකාර විඥාන ඒත් තිබ්බා. මම ගොඩනගාගත්ත දෙයක් නේ. ඊළඟට පළවෙනි ධ්‍යාන හතරේදීත් ඔන්න ඒ ටික තිබ්බා. හැබැයි ඒ ටිකත් අර ලොකු නුණක් තියෙන කෙනා තමයි දකින්නේ. ඊළඟට අරූපාවචර සමාධියට යනකොට මම රූපය ඉක්මවලා රූප සංඥාවත් ඉක්මවලා පටක සංඥාවත් අයින් කරලා තමයි මම ගොඩනගාගත්තේ වේදනා සංඥා සංකාර විඥාන කියන දේ තමයි මට දැන් අහුවෙන්නේ. ඇයි මම ගොඩනගාගත්තේ ඒ ටිකනේ. අන්න මම එතකොට මොකද කරන්නේ? මට ගෝචර ටික මම අල්ල ගන්නවා මොකටද විදර්ශනා කරන්නේ. ඒ දැන් අතෙන් නොට ගොඩක් සියුම් මෙතන අල්ලගන්නේ. අන්න මට ගෝචර වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව අහු අල්ලගත්තාම ඒ අල්ලගන්නේ නෝනත් එකමයි. එතකොට අහු වෙනවා මොකද දුක්ඛ සමුදය. අන්න සමුදය අහුවෙච්ච තැනදී මට ගෝචර කරගත්තේ අදාළ නැහැ. මට ගෝචර මම ගෝචර කරගත්තේ සත්‍ය නොදකපු නිසා. සත්‍ය දකින්නකට මොකද වෙන්නේ? මම ගෝචරකට රජයෙන් අයින් වෙලා සිත පිහිටනා මොත ධාතුව. එතකොට මේ සකස් වෙන ක්‍රියාවලිය හරියට දකිනවනම් ඒ තුල තියෙන පටිච්චසමුප්පාද න්‍යායය. එතකොට මගේ පටිච්චසමුප්පාදයක් නෙමෙයි අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස් මේ ටික ඔක්කොම තියෙන්නේ හේතුඵල ධාම. අතන මට ගෝචරකට ගත්ත ටික. එතකොට අන්න එතනදී එහෙනම් එයාට රූපය ගෝචර කරගත්තේ නැති නිසා රූපය අහුවෙන්නේ නැහැ. හැබැයි හේතුඵල ධහම විස්තර කරනකොට මම ගෝචර කරගත රූපයක් නෙමෙයි. නමුත් පංචපාදනස්කන්ධයන්ගේ පැවැත්ම හැටියට අවිද්‍යාවපත්‍ය කරගෙන නාම රූප ක්‍රියාවලිය හේතුඵල ධහමක් හැටියට නුවණින් දකිනවා. ඒක හේතුඵල ධහමක් දකින්නේ නුවණින් ප්‍රඥාව හොඳට මෝරලා ඒ තුලම හිත පිහිටුවා නම් එයා අනිවාර්යයෙන්ම එක්ව නිවෙනවා එක්ව නාගාමී වෙනවා. මොකද ලොකු නුවණක් එතන තියෙන්නේ. හේතුඵල ධහමම දකින්න එක. මම අර නිරන්තරයෙන් පැහැදිලි කර අපි දැන් ගොඩක් හොයන්නේ මගේ පටිච්චසමුප්පාදයක් නිතරම දැන් මොළී පකුණ සූත්‍රය පැහැදිලි කරන පටිච්චසම්පත හොයද්දී උපාදාන කරන්නේ කවුද තණ්හා කරන්නේ කවුද මේ ප්‍රශ්නේ වැරදි. දැන් අපි මෙතෙන්ද පටිච්චසමුප්පාය දාන්නට ගියොත් අන්න වරදිනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අන්න ඒක. අපි මෙතන මම ගොඩනගාගත්ත දේට පටිච්චසමුප්පාය දාන්න දෙනවා. ඒක බොහොම සිටින ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. අපිට සම්පල්නේ. එතකොට හු නිරෝධය හරිතර වසන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අර මේ දේශනාවේ කියනකොට කිව්වේ රූප ගතං වේදනා ගතං කියන ඒ ගතං කියන එකයි අර ඉති කියන එකේ අතරත් වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. තේරුම් ගන්නයි. එතකොට ඇත්තටම රූප ගතං වේදනා ගතං සංඥා ගතං කියනකොට ඔහුට අහු වෙන ස්වභාවය පිහිටපු ස්වභාවයනේ. රූප ගතියක් වේදනා ගතියක් ඒ කියන්නේ මට දැන් ගෝචර වෙච්ච ස්වභාවය දැන් ඉති රූපං ඉති රූප සමිත රූප සත්ංගමෝ කියනකොට සම්පූර්ණ හේතුඵල ධර්ම දකින්න දැන් මෙතන මම ගෝචර කරගත්ත ටික මට අහු වෙන එක ඉස්සෙල්ලා මට අහු වෙන එක අල්ලගන්නට ඕනේ දැන් සම්පූර්ණ සත්‍ය දකිනකොට ඔබ පටිච්චසමුප්පාද කියලා එහෙම දකිනවා අර මගේ අල්ලගත්ත දේ අයදාලත්‍යක් නැහැ. ඒකෙන් හිතයි කියනවා. මුලින්ම මම අල්ලගත්ත දේ නම් මට තේරුම් ගන්න තියෙන්නේ. ඒ තුල ඊතල පිහිටපු දෙයක්. ගතියක් කියන්නේ එතන පිහිටපු දේ රූප ගතියක් වේදනා ගතියක් සංඥා ගතියක් එතන පිහිටපු ස්වභාවය. එතන මෙතන මේ දේශනාව අපි හරියට අධ්‍යයනය කරොත් මේ මාර්ගයේත් ගොඩක් උපකාරණ මේක නිරවුල් කරගන්න. මේ තුළ අපි අර දේශනා සමස්තයක් වශයෙන් හොඳට අධ්‍යයනය කරොත් ගොඩාක් පැති තියෙනවා අපට හිතන්න. ගොඩාක් පැති තියෙනවා අපට තේරුම් ගන්නට. මේකම තමයි මම අර අවසානට මතු කරපු ප්‍රශ්නේ ගැනත් පොඩ්ඩක් ඉඳලා බලන්න අර නියෝ සංඥා නා සංඥා ආයතන කියන එක ඒක ඇත්තට ගොඩාක් හිතන්න ඕන කාරණාවක් එතන කොහොමද සත්‍ය දකින්නේ කියන එක එතන එතන සත්‍ය දකින්න බෑ ඇත්තටම තම සත්‍ය නොදක නිදහස් වෙන්නෙත් නෑ ඒකත් ඒකත් මේ ඇසුරු කරගෙන නිදහස් වෙනවා කියන බුදුරණවහන්සේ දැන් බුදුබා කියන යන තැනදී පඤ්ඤා මුත්‍රාතන් වහන්සේ දකින්නකොට එයත් එතන සමුදය දකින්නවා කියන සමුදය දකින්න නම් ඒ ස්වභාවය Tamanට තේරුම් ගන්නට ඕනේ ඉතින් මෙන්න මේකත් හිතන්න ඕන කාරණාවක්. ඉතින් මෙන්න මේ විදිහට අපි දේශනා ටිකක් කර හිතන්න ඕන කාරණා එක්ක අපි අධ්‍යයනය කරොත් එහෙම අපේ ප්‍රඥාව දියුණු කරගන්න ඒක ගොඩාක් හේතු වෙනවා. ඉතින් ওই විදිහට අපි ඇත්තටම කල්පනා කරන එක බොහොම වටිනවා. අපේ නුවණ දියුණු කරගන්නට ඒ කල්පනා කිරීමම යෝනිස මනසිකාරය ඒ සද්ධර්ම ශ්‍රවණිය අහලා ඒ යෝනිස මනසිකාරය කරනවා. ඒක තමයි සම්මාදිට්ඨියට මඟ වෙන්නේ. ඉතින් මේ කිප් කාරණාවත් ඒ විදිහට ඒ ටිකක් කල්පනා කරන්න. ඊට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර මේ දුනුආයගේ උදාහරණේ හරියට තේරුන්නේ නැහැ වෙලාවේ හරියට හුන්නේ නැහැ කරුණාවෙන් අපව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි එතන පැහැදිලි කරන්නේ දැන් දුනුආයෙක් පුරුදු වෙනවා පුරුදු වෙනකොට ඔහු ඈතින් මැටි පිටක් හරි නැත්නම් මේ මේ පඹයක් වගේ දෙයක් හරි හදලා තමයි ඒකට විදින්නේ ඉලක්කෙට. එහෙම හුරු වෙච්ච කෙනාට ඊටම ශනිකේ ඊළඟට දක්ෂ කතමින් මහා කයක් වුණත් විනාශ කරන්න පුළුවන්. අන්නේ වගේ කියන පළවෙනි ධ්‍යානය තුළ විදර්ශනා කරන එක. එතකොට එහෙනම් මේ ධ්‍යානය තුළ විදර්ශනා කරන්න ගන්නවා කියන කාරණාව ලොකු හැකියාවක්. ඒක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද එතන දුක කියන කාරණා වටහා ගන්න අමාරුයි. මූලිකව තැනහිඳලම අපි අපට ගෝචර දුම් ඒවා ටික ටික ඇති ධ්‍යාන ස්වභාව තුල තියෙන ස්කන්ධ තේරුම් අරගෙන සත්‍ය දැකලා නිදහස් වෙන්න පුළුවන් කියන එක තමයි එතන ඒ උපමාවෙන් පැහැදිලි කරේ. ඊට පස්සේ ඊට පස්සේ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධානයේක තියෙන ඒ ධානයේ තුලදී විපස්සනා කරනවා කියනකොට මතක් වුණා අර අනුපද සූත්‍රයේ සම්බන්ධ කරනකොට ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධානයෙන් පිටතට ඇවිල්ලා ඒකේ තියෙන අංග වල තියෙන අනිච්චත් අනිච්චභාවයේ දුක්ඛභාවයේ වගේ විදර්ශනා කරනවා කියලා ඒ ධානය තුලදී කියනවට වඩා ඒකේ අවදි වෙලා නැත්නම් උත්සාහයෙන් පස්සේ ඒ විදිහට මේ විදර්ශනා කරනකොට ඒ විදිහට තේරුම් ගැනීම මේ වරදක් කියන සංවාස්ත කෙරුවන් සර්ණයි. කෙරුවන් සර්ණයි. ඒ අනුපද සූත්‍රය තුළදී ඇත්තට පංචපාස්කන්ධ විතරක් නෙමෙයි තවත් දේවල් ගොඩාක් තේරුම් ගන්න කාරණා ටිකක් විස්තර කරන්නේ. එතන මට සම්පූර්ණ සූත්‍රයේ විස්තරය දැන් මතක නැහැ. මලගේ පොතක් නැහැ ඒක බලන්න. එතන කොහොමද තියෙන්නේ කියන එක හැබැයි එතන ඉස්සර කරන කාරණාවේ තව කාරණා විශේෂයෙන් කියන මහා පුරුෂයා, ඒ කියන්නේ අතන සාරිපුත් ස්වාමීන් වහන්සේ කරන විස්තරයක් හැටියට ඒ ධ්‍යානය තුළ තියෙන ගොඩාක් අංග තේරුම් ගන්නවා. ඒ වගේම පංචපාස්කන්ධය කියන කාරණාවත් තේරුම් ගන්නවා. ඉතින් එතන ධ්‍යානෙන් අයින් වෙලාද කියන කාරණාව මට මතක නෑ එහෙම තියනවද කියලා. හැබැයි ධ්‍යානෙන් අයින් වෙලා කරන කාරණාවක් කියනවනම් අපි අර සංකල්පයෙන් හිතන එකක්. නමුත් ධ්‍යානයේ ස්වභාවයේ අයින් වෙනවා. ඇත්තටම දැන් නැගිටිනවා කියන කාරණාව මෙතනත් පැහැදිලි කරන තැනදීම පංචපාදනස්කන්ධය කියන කාරණාවක් තේරුම් ගන්නට කියලා කියන්නේම ධ්‍යානෙන් අයින් වීම කියන එකමයි. පංචපාදනස්කන්ධයක් කියලා කාරණාව තේරුම් ගත්ත කියන්නේම ධ්‍යානෙන් අයින් වීම කියන එකමයි. ඒ වගේම ධ්‍යානයක් තුලදී ඒ යම්කිසි කාරණාවක් තේරුම් ගන්නවත් කියනනේ පංචමාස්කන්ධ කියන දේ තොරව යම් දේවල් තමයි කරනවා. සකස් වෙන ස්වභාවය තේරුම් ගත්තා. මේ සකස් වන ක්‍රියාවලිය තේරුම් ගත්තා නම් එතනදී අවිද්‍යාවත් එක්ක මේ කරන්න අහු වෙනවා. එතනදී සම්පූර්ණ ධ්‍යානය අයින් වෙනවා. ඉතින් ධ්‍යානෙන් අයින් වෙනවද නැත්නම් ධ්‍යාන නැගිටලා කියන කාරණා පොඩ්ඩක් ඉතින් බලන්න එනවා හොඳට. ධ්‍යානෙ කොහොමත් අයින් වෙලා යනවා ඒ සත්‍ය දකිනකොට. එතකොට දැන් මෙතන ධ්‍යානයෙන් නැගිටලා කියන කාරණාව මේ තුලදී පැහැදිලි කරනවා නේව සංඥානා සංඥා ඇතුළේ විශේෂයෙන්. හැබැයි ප්‍රඥාවෙන් යන විමුක්ත කෙනාට දැන් ඒ කාරණාව මම පස්සේ බලලා කියන්නම් එතන මොකද තියෙන්නේ කියන එක ප්‍රඥා විමුක්ත යන කෙනාට ප්‍රඥාව තුලදී සත්‍ය දකින්න ස්වභාවයක් තියෙනවා. ප්‍රඥාව තුලදී සත්‍ය දකින්නේ ධානයේ තුල ඉඳලා නෙමෙයි. එයා ධානයට කයින් ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් එතන පංචපාස්කන්ධයේ ස්වභාවයක් අහුවෙනවා. ඒ අහුවෙන ප්‍රඥාව තුලින් ඒ තුලට ගිය නිසා. කයෙන් ස්පර්ශ කළා නෑ ප්‍රඥාව තුලින් ඉතින් ගියා. එතන සත්‍ය දකිනවා. ඒක තමන්ට ගෝචර කරගෙන නැහැ තමන් මේ වගේ දෙයක් ඇති කරගත්ත කියලා. ඉතින් ඒක නිසා මේ ඒ කාරණාව සම්බන්ධයෙන් තව ටිකක් හොඳට කල්පනා කරන්නට වෙනවා. ත්වන් සරණ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ දැන් අර මේ කයින් ස්පර්ශ කරනවා කියන දෙයක් කියවෙන දැන් හැමතැනකම දැන් ධානයක් කයින් ස්පර්ශ කරනවා කියන්නේ ඇත්තටම එතකොට අර පුද්ගල ස්වභාවයක ඉඳලා සිදුවෙන දෙයක්ද ඒ කියන්නේ මම ධානයකට පිවිසියා කියන වගේ ඒ කියන්නේ එතකොට මම ඉඳලා ධානයකට පැමීමක් වගේ කාරණයක් මෙතනදී කියවෙන්නේ හැබැයි ඒකට පොඩ්ඩක් වෙනස් විදිය අදහසක් එනවා අර අමෘත ධාතුව කයින් ස්පර්ශ කරනවා ඒ වගේ දෙයක් කියන මේ ගැන පොඩ්ඩක් මේ කයින් ස්පර්ශ කරනවා කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දෙනවා නම් අපිට ප්‍රයෝජනවත් වෙයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සිතරුවන් සරණයි. අයන් ස්පර්ශ කරනවා කියන කාරණාව පුජ්‍යල නොබද්ධිත පුජ්‍යල ඒ කියන්නේ පුජ්‍යල නොබද්ධිත ස්වභාවයත් එක්ක තේන ගන්න පුළුවන්. දැන් අමෘත ධාතුව කයෙන් ස්පර්ශ කරනවා කියන එක ඇත්තම කොසම්බි සූත්‍රය පැහැදිලි කරනවා. එතන නිවීම සාක්ෂාත් වුණා කියන එක තමයි කයෙන් ස්පර්ශ කරනවා කියලා පැහැදිලි කර නිවනට පැමිණෙත්තර දැන් අපට විවහාර කරනකොට ගොඩක් වචන දාන්න වෙනවා. ලෝකයේ තුල වචන ගන්න වෙනවා. එහෙම වුණාට පස්සේ අපට අර ලෝකයේ තුල තියෙන දේටම අපි නිවනත් ආදේශ කරගන්න යනවා. නිවන විස්තර කරද්දිත් විස්තර කරන්න වෙනවා කයෙන් ස්පර්ශ කරා කියලා. ඒ කියන්නේ තුලට ඒ තුලට පැමිණියා. එතකොට දැන් අපි අර ලෝකෙත් එක්ක බලනකොට දැන් මම එතන ගියා වගේ හැඟීමක් ඉන්නේ. නමුත් ඇත්තට මම එතන ගියා කියන එක නෙමෙයි නිවන ස්පර්ශ කරා කියන්නේ නිවීම සාක්ෂාත් කරා කියන එක. එතන කයෙන් ස්පර්ශ කරා කියන වචනේ මේ භාවිත වෙන්නේ මේ විදිහට. අතනදී නම් එතනත් කයෙන් ස්පර්ශ කරා කියන්නේ පළවෙනි ධ්‍යානෙට ගියා. එතෙන්ට මම මං ඒ තුලට පැමිණියා කියන කාරණා. ඒ වගේම දෙවෙනි ධ්‍යානයට ඒකට මම පැමිණියා. අතනත් මම පැමිණියා කියන කාරණාව තමයි අපි මේ ලෝකයේ එක් බලනකොට හරියට ගැලපෙන්නේ. නමුත් ඇත්තට මෙතන මම පැමිණියා කියන කාරණාව විවහාරයක්. අපිට ඒක එතනින් එහා වචනයක් දෙන්න බෑ. දැන් අපි හිතමු එතන අර ගෝසම්බිසූත්‍රය පැහැදිලි කරනවා අර මේ පටිසමුපාද සමුදයත් නිරෝධයත් ප්‍රඥාවෙන් දැක්කා. නිරෝධය බව නිරෝධ නිබ්බාණං කියන එකක් දැක්කා. නමුත් නිවුනේ නැහැ කියනවා. ඒකට උදාහරණේ පැහැදිලි කරලා තමයි ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ කාන්තාර පිපාසාවකින් යන කෙනෙකුට ලිඳක් දකින්න ලැබෙනවා. ලිඳේ වලක් තියෙනවා. වතුර ගන්න වාජනයකුත් තියෙනවා. ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් බීලා නැහැ. අන්න ඒ වගේ උදාහරණ දෙක ගන්නවා මේ පංචපාස්කන්ධේ පරිසම්පාද කියලා මේ සියල්ලක්ම දැක්කා. නමුත් ස්පර්ශ කළා නෑ. අර වතුර බීවේ නෑ වගේ කියලා පැහැදිලි කරනවා. එතකොට එතන අර අපට මේ න්‍යායත් එක බලනකොට පුජ්‍යලනුබද්ධිත තමයි අපට අහුවෙන්නේ. නමුත් පුද්ගලයා නිවනට පත් වුණා කියන කාරණාව නෙමෙයි ලෝකයේ තුල අපි මේ දකින විදිහටම ඒ නිවන කියන කාරණාවත් නිවැරදිවම ඒ තුල සාක්ෂාත් වුණා කියන කාරණාව. ඉතින් මේක ඇත්තටම වෙන වචන වලින් දෙන්න විදිහක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ නිබ්බාන සූත්‍ර තුලදී පැහැදිලි කරනවා ආයතනයක් තියෙනවා කියලා. අත්‍යපික තදායතන. ආයතනයක් තියෙනවා. මොකද්ද මේ ජාති ජරාවන් නිදහස් වෙන. එතකොට කෙනෙක් එතනින් කෙලින්ම යනවා මේ එනවා නිවන කියන තැනක් හැටියට. ඉතින් ඒක විවහාරයකට විස්තර කරන්න වෙනවා මේක පැහැදිලි කරලා දෙන්න. ඒක නොවන තියෙන කෙනාට ඒ පැහැදිලි කිරීම ප්‍රශ්නයක් නෑ. එහෙම නොවනොත් එහෙම ඇත්තටම අපි අර දෘෂ්ටියකට ගිහිල්ලා මේකත් තැනක් හැටියට යමු වෙනවා. දැන් ඔය කයින් ස්පර්ශ කරනවා කියන කාරණාවත් මේ ආයතනයක් කියන ආයතනයක් කියන කාරණාවත් මේ ඔක්කොම කෙනෙකුට යන්න පුළුවන් තැනක් හැටියට මේ මම එහෙනම් ගිහිල්ලා එකට ඉන්න. ඇත්තට මම මේ වගේ දේවල් අහලා තියෙනවා. මේ නිවන් පුරයක් ඇයට කතා කරන දේවල් එතකොට එහෙම යන්නෙම මේක හරියට තේරුම් නොගත්ත නිසා එතකොට ලෞකික දිට්ඨියත් එක්ක ඇත්තට මේ කයින් ස්පර්ශ කරනවා කියන්නේත් අර විවාහයකදී මම එතෙන්ට පැමිණියා කියන එක තමයි. නමුත් අර නිවන කියන කාරණාව තනක් කැටි ඉස්මතු කරන්නේ නෙමෙයි ඒක පැහැදිලි කරන්නේ. ඉතින් ඒක අපි ගොඩාක් තේරුම් ගන්නට ඕනේ. ඒක අපට වචී මාත්‍රයකින් විතරක් ඒක තේරුම් ගන්න බෑ. ඒකට යම් කිසි විදිහකට ප්‍රායෝගිකව මේක අත්විඳින්නට වෙනවා. එහෙම අත්විඳිනකොට තමයි හැම දෙයක්ම නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක ඇත්තටම දැන් අර මූලපරියාය සූත්‍රය ඊළඟට ගාම්පති සූත්‍ර වගේ දේශනාවල ඉස්මතු කරපු මේ දුක්ඛ නිරෝධය කියන කාරණාව සේක නොවිච්ච කෙනාට දෘෂ්ටියක් වෙනවා කියන එක ඒකනේ හොඳටම පැහැදිලි වෙනවා. මේ කාරණාව තේරුම් ගන්න යනකොට. ඉතින් ඒක නිසා අපි අර මේ ප්‍රතිපදාව ටික ටික පුරුදු කරන් යනකොට තව කෙනෙකුට වචනයකින් ඉස්මතු කරන්න බැරි දෙයක්, තේරුම් කරන්න බැරි දෙයක්, Nirodhe කියන කාරණාව මාර්ගයේ තුලදී තේරුම් ගන්නවා. ඒක තමයි අපට පැහැදිලිවම මේ දහම තුලින් වටහා ගන්න ඕන දේ. ඉතින් ඒක නිසා දැන් කයින් ස්පර්ශ කරනවා කියන කාරණාව ඇත්තටම පුජ්‍යලියෙක් ඒ තුල වාසය කිරීම කියන එක තමයි. අතනත් නිවනත් නිවන තුලත් එතන ඒ තුලම ස්පර්ශ වුණා කියන කාරණාව තමයි. නමුත් එතන පුද්ගලානුබද්ධිය දෙයක් ඉස්මතු වෙන එක නෙමෙයි. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි වගේ මරහත් මාර්ගය ඒ හත් දෙනා පුද්ගලයෝ නිවන ස්පර්ශ කළා නැහැ. නැත්නම් නිවන පැමිණ වාසය කළා නැහැ. පුජ්ජල හැටියට ගන්නකොට රහතන් වහන්සේ විතරයි ඒ තුළට හැමින වාසය කළා තියෙන්නේ. ත්‍රිවංශ සරණයි. තෙරුවන් සරණ බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ එතන පුංචි ගැටලුවක් මත්නමී පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අවශ්‍ය වුණු ස්වාමීන් වහන්සේ මෙතන මම තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ ඇත්තටම නිකන් ක්‍රම දෙකක් මෙතන තියෙනවා කියලා වගේද එක්ක ධානය පැත්තෙන් යන්න පුළුවන් මෙතන සකස් වීම දකින්න එහෙම නැත්නම් ප්‍රඥාවේ දියුණු කරලා එතන මේ සකස් වීම දකින්නවා කියලා වගේ ක්‍රම දෙකක් වගේ නිකන් වගේ නිකන් මට තේරුණා ස්වාමීන් වහන්සේ ඒ කෙසේ වෙතත් ධාන්‍ය වලින් ගියත් අවසානයේ එතනින් එළියට ඇවිල්ලා ප්‍රകൃති தත්ත්වයේ ඉඳන් මේ ඇත්තටම වෙන දේ බලින්න ඕනද කියන එක වගේ දෙයක් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් තේරුම් ගන්න. තෙරුවන් සන්න ඇත්ත පච දෙකක් තමයි පඥා මුත්තයි උබතෝ භාවි මුත්තයි කියන පච දෙකේ විස්තර කරන්නේ. එතකොට පඥා මුත්ත කෙනත් යනකොට එයාට ධ්‍යාන අහු වෙනවා. හැබැයි ධ්‍යාන තුල කයෙන් ස්පර්ශ වීමක් නැහැ. ධ්‍යාන අහු වෙනවා. ධ්‍යාන අහු වෙන්නේ මගේ මට අහු වෙච්ච ධ්‍යාන නෙමෙයි. සත්‍ය දකිනකොට දැන් ඇත්තරම අර ප්‍රධාන සූත්‍රය පැහැදිලි කරපු විදිහට හැම තැනම සත්‍ය දකින්නට නිදහස් වෙන්නට. දැන් අපි කාමයන් සත්‍ය දැක කියලා නිදහස් වෙන්නේ නැහැ. ඊළඟට අනික් රූපාවචර දෙයට යනවා. ඒක සත්‍ය දැක්ක නිදහස් වෙන්නේ අරූපාවචර දෙයට යනවා. ඒක මේ හිත ඊළඟදී අල්ල ගන්නවා. ඒක ස්වභාවය. අල්ල ගන්න දෙයක් නැතිවීමෙන් තමයි නිදහස් වෙන්නේ. එන ප්‍රඥාව තුළින් යනකොට මේ හැම එකක්ම ප්‍රඥාවෙන් සත්‍ය දකිනකොට ඒ දේ ලැබෙනවා. හැබැයි කයින් ස්පර්ශ කළා නැහැ. ඔහුට ඒ තුල වාසය කරන්න. ඒ වාසය කරන්න ඒ තුලට යන ප්‍රතිපදා පුරුදු කළා නැහැ ඒක තමයි පඤ්ඤාය මුත්තර හතන් වහන්සේ ප්‍රතිපදාව. ඒ බුදුබාගි මුත්තර හතන් වහන්සේත් මූලිකව ඇත්තට මූලික දේ ඇති කරගෙන යන්නේ. මූලික දේ ඇති කරගෙන ධ්‍යානට සමවදිනවා. සමවදලා එහි සත්‍ය දකිනවා. ඒ සත්‍ය දකිනකොට එයින් අයින් වෙනවා. සත්‍ය දකිනකොට අයින් මොකද ගොඩ නැගෙන්නේ සත්‍ය නොදැකීමත් එක්කනේ. එතකොට එතන මුලින් ගොඩ නගාගත්තේ පුජ්‍යලානුබද්ධිතෝ ධ්‍යානෙ. හැබැයි බුතෝ භාග කෙනක් දැන් ඔබත කියන්නේ පැති දෙකක් කියන එක. එහෙනම් එතන පැහැදිලි කරනවා එකක් අෂ්ටම මොක්ෂ පැත්ත යන එකෙන් ධ්‍යානත් එක්කම තමයි යන්නේ. ඒ ඔබත කියනකොට අර වෙනම සමාධියත් එක්කම සැනසීමක් ලැබලා තියෙනවා. අනිත් පැත්තෙන් පඤ්ඤාය මුත්‍රා රහතන් වහන්සේගේ පැත්තට යනවා. එතකොට පළවෙනි ධ්‍යානය තුල සත්‍ය දකිනකොට පළවෙනි ධ්‍යානය කියන දේ තමන් ගොඩනගාගත්තදී අයින් වෙලා. හැබැයි අර පඤ්ඤාය මුත්‍ර හතන් වාසේ ගියා වගේම පළවෙනි ධ්‍යානෙ ප්‍රඥාවෙන් දැක්කා. හැබැයි ඒ ලෝකයේ තුලදී පඤ්ඤේ පළවෙනි ධ්‍යානෙ කතා ගන්න පුළුවන්. ලෝකයේදී. නමුත් පුජ්‍යලේ නැහැ. සාරිපුත්‍ර සානසික අවස්ථාවක සමයදලා එනවා. එතකොට ආනසානස් යහන මොන විහෙන් වාසයකට කියලා. දෙවන ධ්‍යානෙ මම හැබැයි ඒ තුල හිටිය කියලා හැඟීමක් නැහැ කියනවා. එතකොට අර පුද්ගලයා අල්ල ගන්න දේත් පුද්ගලයා අල්ල ගැනීමෙන් තොරව බාහිරව ලෝකයට විවහාර කරනකොට කතා කරන ස්වභාවයක් තියෙනවා. ඒක බාහිර ලෝකයටයි ගොචර මේ කොතනද හිතේ කියන. දැන් හිතපු තැනක් මේ කතා කරන්න වෙනවනේ. නමුත් එතන සත්‍ය දකින්නට එතන ඉඳීමක් නැහැ. සත්‍යදි කතා කරන්න බෑ. නමුත් ලෝකෙදි තියෙනවා. ලෝකේ තමන් අල්ලගත්ත දෙයක් නැහැ හැබැයි. තමන් අල්ලගත්ත දේ නැතිල. ඒකයි විදර්ශනා කරනකොට ධ්‍යානයක් විදර්ශනා කරනකොට එතන ගිහිල්ලා ඒකේ සත්‍ය දකිනකොට ඒ නිදහස් වෙලා එතන යම් කිසි විදියකට ධ්‍යානී ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක ප්‍රඥාව තුලින් ඇතිවෙච්ච දෙයක්. මෙන්න මේකත් එක්ක ටිකක් කල්පනා කරොත් අර නේව සංඥානා සංඥායතන කියන කාරණාවත් තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙවි. තේරුම් ගන්න. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ එතනදී අර ප්‍රඥාවේදී සකස් වීම දිහා බලන කෙනෙක්ට ධ්‍යානයක් පළවෙනි ධානයේට ලැබෙනවා වගේ දෙයක් කියලා තේරෙනවද ස්වාමීන් වහන්සේ එතන ඒ ප්‍රඥාවෙන් සකස් වීම දිගටම බලමින් දක්මින් වාසය කිරීම තුළදී ධානයකට තමන් වැටෙනවා කියලා තේරීමක් ඇති වෙනවද ස්වාමීන් වහන්සේ එතන එතන මොන වගේ විදිහටද හැඟීමක්ද තියෙන්නේ වගේ දෙයක් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි දර්ශන නොවුනොත් හැබැයි ඒක තියාගන්න බෑ සත්‍ය දකින්නම ඉන්නවනම් අපි හිතමු යා ලොකු ඇත්තටම සත්‍ය දකින්න කොටත් යම් සැනසීමක් ඇති වෙනවා දැන් බොජ්ජංග ධර්ම වැඩෙනවනේ එතකොට යම් ප්‍රීතියක් සැපයක් ඇති වෙනවා එතකොට ඒක අර බොජ්ජංග ධර්ම වැඩෙන සත්‍ය දකින්න දෙ නැතුව යාට ලැබිච්ච බාහිර ලැබිච්ච දේ අල්ලගත්තා නම් යාට හිතන ලැබපු සැනසීම තුළ පළවෙනි ධ්‍යානය කියලා හිතා ගන්න පුළුවන් හැබැයි ඒක තියන්න බෑ තියාගන්න බෑ අයියා ප්‍රතිපදාව පුරුදු කරේ නැහැ ඉතින් දෙන්නේ ප්‍රතිපදාවක් ආවේ මේ විදර්ශනා කරමින්. විදර්ශනා කරමින්ම තමයි යට ඉන්න පුළුවන්. එතකොට යා යාට තේරුම් ගත්තොත් එතන විදර්ශනාවත් අයින් වෙලා යනවා. අර ස්වභාවයත් අයින් වෙලා යනවා. ඇයි ඒ ස්වභාවය ඊළඟට අල්ලගත්තනේ? අල්ලගන්න අවශ්‍ය ප්‍රතිපදා පුරුදු කරේ නැහනේ. ඒ නිසා තියාගන්න බෑ. පොඩි වෙලාවක් තියෙවි මොකද සනසීමක් තියෙන නිසා. නමුත් ඒ ස්වභාවයම තියාගන්න බෑ. හැබැයි සත්‍යෙම දැකීමෙන් ඉන්නවනම් අර විදිහට ස්වභාවයක් අහුවෙන විදියක් නැහැ. මොකද ඒ ස්වභාවය අහුවෙන්නේ සත්‍යම දැකීමත් එක්ක. අපිටමු දැන් කවුද බාහිදාරු චිරිසායනාසේ පුක්කු සතුසාවිනාස සියල්ලක්ම සත්‍ය දැක්මින් වැඩ පිළිලා පුරුදු කරන්නේ. නමුත් අරවා අල්ලගෙන දැන් අපිට සුසීම ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ ළඟට ඇවිදිලා ධර්මසා මේ රහත් කී කිය කියලා නමුත් මේවා නෑ කියලා ප්‍රශ්න කරනවනේ. එතකොට බුදුරණවහන්සේ ධර්මසාකච්ඡා වෙද්දී රහත් වෙනවා. නමුත් අරවාට ගියා මේවට ගියා කියලා එහෙම යකීමක් නෑ. එතකොට ඒක මාර්ගයේදී පුරුදු වෙනකොට Tamanට බාහිරින් ගොඩනගෙන දෙයක්. ඒක ඇත්තට අපට මේ කාලේ හැටියට අපි යම් කිසි විදියකින් මේ දර්ශන අතහැරියා නම් අපට අන්න අපවේක උපාදානයක් බවටපත් වෙලා ඊට පස්සේ ඒක ආයෙ අයින් වෙනවා. හැබැයි අපි ආයෙත් යන්න නම් අර මූලික ප්‍රතිපදාව කරන්නට වෙනවා. ඉතින් අපි මේක කාලයක් පොදු කරන්නට වෙනවා. අපි යම් කිසි විදියකින් විදර්ශනාව කරගෙන ගිහිල්ලා ඒ විදර්ශනාවත් එක්ක අපි පුංචි සතුටක් ලැබමින් අල්ලගෙන ඉන ආස්වාද සමානලාට අර බාහිර සමාධියත් එක්ක ලැබිච්ච සතුට වෙන්න පුළුවන්. අපි නමුත් ඒක තේරුම් ගන්න අපට හැකියාව නැහැ. ඇයි අපි පඤ්ඤායමුත් බුදුබාග කෙනා යන විදිහට සමාධි සැපයක් පුරුදු කරපු නිසා. ඉතින් ඒක අපි ටිකක් හොඳට තේරුම් ගන්න වෙනවා අපි දැන් දර්ශනා වෙනවාද අපිට? දැන් අපි යම්කිසි සැපයක් අල්ලගෙන දින්නේ කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්න වෙනවා. තේරුවන් සරණ. පැහැදිලිව සමහර තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ඥානනිස්සේ සූත්‍රය ගැන බලනකොට ඒකෙන් යම් විදිහක අදහසක් වෙනවද ස්වාමීන් වහන්සේ අවම වශයෙන් ප්‍රථම ධානයවත් අවශ්‍ය වෙනවා ධර්ම අවබෝධය සඳහා කියන වගේ අදහසක් එකින් දෙනවද ස්වාමීන් වහන්සේ සම්මායෙන් පැහැදිලි කරලා දෙන්න සවන් කරනවා දර්ශන අරහත්ත්වයේපත් වීම අරහත්ත්වයටපත් වීම පිණිස ඔහුට මේ ධ්‍යාන ඇසුරු කරගෙන ප්‍රතිපදාව පැහැදිලි කරන්න. ඒක උබතෝ භාග කෙනාගේ ප්‍රතිපදාව. ධ්‍යාන ඇසුරු කරගෙන අරහත්ත්වයට පත්වෙන්න යන ප්‍රතිපදාව. එතකොට ඒකෙන් ඉස්මතු වෙන්නේ නෑ. පඤ්ඤා මුත්‍ත රහතන් වහන්සේ මේක ඇසුරු කරගෙන යනවා කියන්නේ. පඤ්ඤා මුත්‍ත රහතන් වහන්සේට ලැබෙනවා. ලැබෙන්නේ පඤ්ඤා මුත්‍ත රහතන් වහන්සේට ලැබෙනවා. නමුත් ලැබෙන්නේ පඤ්ඤා මුත්‍ත රහතන් වහන්සේට ඒ විදිහට නෙමෙයි. ඒක නිසා ඒක ටිකක් හොඳට අපි බලන්න එනවා කල්පනා කරලා මේකේ මේ තියෙන මේ දේශනාව හොඳට අධ්‍යයනය කරන්න. එතකොට අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. තේරුවන් සර්නේ. තේරුවන් සර්නේ. ස්වාමිනාස ස්වාමිනාස දැන් අපේ ස්වාමිනාස ප්‍රකාශ කරා ඔබතෝ භාග විමුක්ති රහතන් විමුක්ති රහතන් වහන්සේලා ගැන. එතකොට ස්වාමිනාස ඒ කියන්නේ අරූපාවචර ලෝකේ නේව සංඥා නාසඤ්ඤායතන ධාන වඩවලා තමයි ඒ ස්වාමීන් වහන්සේලා එතකොට මේ අරහත් භාවයට පත් වෙන්නේ. එතකොට ස්වාමිනාස අපි නේව සංඥා නාසඤ්ඤායතනය කියන්නේ කිසිවක් නැහැ කියන අර්ථයෙන්නේ. එතකොට කොහොමද ස්වාමිනාස හේතුඵල ධහම දකින්න එතෙන්දී මේ අරහත් ත්වයට පත් වෙන්නේ? පැහැදිලි කරලා දෙන්න ස්වාමිනාසට ටිකක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නේව සංඥාන සංඥායතන ගැන කිසිවක් නැහැ කියන එක නෙමෙයි. ආකින් සංඥායතන ගැන කිසිවක් නැහැ කියන එක. නේව සංඥාන සංඥායතන ගැන ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක. ඇත්තටම ආකින් සංඥායතන කියන කාරණාවේදී එතන සමාපත්තිය තුළ ඉඳලා කෙනෙකුට විදර්ශනා කරන්න ලොකු නුවණක් තියෙනවා. ඒකයි මෙතන මේ පැහැදිලි කරේ ක්‍රමානුකූලව අර දුනුවාය ඒක මේ ආනික විදර්ශනා කරන්න අහුවෙන්නේ. කිසිවක් නැහැ කියන එකත් Tamanට කිසිවක්. ඒක අපට අහුවෙන්නේ නැහැ. දැන් අර දීගණක ඇවිදලා බුදුරජාණන් වහන්සේට කියනවා මම කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබ කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටියට කැමතියි කියලා. අන්න ඒ වගේ තමයි අපේ කිසිවක් නැහැ කියන කාරණාවත් Tamanට යමක් අහුවෙච්ච නිසා. ඒ කියන්නේ කිසිවක් කියලා දෙයක් හිතන තියෙනවා. එතනත් යමක් තියෙනවා කිසිවක් නැහැ කියන දෙයක්. ඒක අහුවෙනට ඕනේ වේදනා සංඥා සංකාර විඥානත් එක්ක. ඒක අල්ලගන්න ලොකු නුවණක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි විදර්ශනා කරනකොට අර ක්‍රමානුකූලව වැඩෙනකොට එතන තියෙන ස්වභාවය උට අල්ලගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් ඒකට අල්ලගන්න බෑ. ඊළඟට අතන නේව සංඥා සංඥා තමයි ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන එක. එතන අල්ලගන්නම් බෑ. මොකද එතන ඊටත් තරසියු. ඒ නිසා තමයි එතනින් නැගිට අයින් වෙලා තමයි විදර්ශනාවක් වෙන්නේ. එහෙම නැතුව එතන දර්ශනා කරන්න කොහොමත් බෑ. මේ ඒ තරම්ම සංඥාව අහු වෙන්නේ. අතන අහු වෙනවා ලොකු නුණක් තියෙන කෙනාට නැති කිංචී කියන සංඥාව සංඥාවක් බව ඒක තමන් අල්ලගත්ත දෙයක් බව එතන සකස් වෙන ස්වභාවය වෙලා ඒ තුළින් නිවීම ඇති කරගන්න පුළුවන්. ඒ නැති කිංචීති කියන කාරණා ඔහුට අහු වෙන්නට ඕනේ නැතුව කවදාවත් ඒක තේරුම් ගන්න බෑ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සෝනස පැහැදිලිවම ස්වාමීන් තෙරුවන් සරණයි. දැන් මේ සූත්‍රය දේශනාවෙද්දී එතන තිබිච්ච පසුබිම මොකද ස්වාමීන් අපට මුලින් ඇහුන්නේ මේ මේ ධර්ම සාකච්ඡාවර පැහැදිලි නැති වුණා මුලින්. ඒ මේ මේ කරුණ ටික සාකච්ඡා වෙන්න තිබිච්ච පසුබිම මොකද්ද මේ මේ සූත්‍රයේ මුලදී ඒකේ අර අටුවාවේ මොකද්ද සඳහන් වෙන ස්වාමීන් ඒක බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද පොඩ්ඩක් කතා කරලා පැහැදිලි කරන්න පුළුවන්ද? දරුවන් සරණයි. ඇත්තට මෙතන එහෙම විශේෂ දෙයක් සඳහන් වෙන්නේ මේක බුදුරන් වහන්සේ විශේෂයෙන් භික්ෂූන් නම්මතලා මෙතනදී පැහැදිලි කරන කාරණා. දැන් බුදුරන් වහන්සේ සාමාන්‍ය දේවල් තියෙනවනේ භික්ෂුන් වහන්සේලා අමතලා විතරක් කතා කරන දේවල්. ඒ වගේ භික්ෂුන් වහන්සේලා අමතලා විතරක් කතා කරන එකක්. වෙනම සාකච්ඡාවක් හෝ ප්‍රශ්න කරන එකක් කිසි දෙයක් යන්නේ නැහැ. මේ සවැත් නුවර තමයි බුදුරන් වහන්සේ වැඩ සිටිනකොට මේක කරන්නේ. ඒතර බුදුරන් වහන්සේ ධම්මසභා මණ්ඩපයක වගේ සාකච්ඡාවක් කරනකොට බුදුරන් වහන්සේම පැහැදිලි කරන අවස්ථා තියෙනවා. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි භික්ෂුන් වහන්සේලාට කරන සමහරට ඇත්තට මෙතන භික්ෂුන් වහන්සේ දැන් බුදුරණ වහන්සේත් එක්ක කාලේ වැඩ සිටියේ ගොඩක් වෙලාවට ලොකු විදිහට මාර්ගයත් එක්ක යන අය. ඉතින් ඒකත් එක්ක මේ ඉස්මතු කරපු දෙයක්. දැන් අපි දන්නවා වේදාල සූත්‍ර කියනකොට වේදාල සූත්‍ර තුලදී ඇත්තටම ඒ වේදාල සාකච්ඡා කරන දෙන්නටම මේ විමුක්තියක් ලබන්න නෙමෙයි අන් අයගේ උපකාරයක් ලෙස වේදල සාකච්ඡාව කරන්නේ. ඒ වගේ තවත් දේශනා තියෙනවා සුත්තනිපාතේ බුදුරන් වහන්සේ බුදු වෙනම බුදුරුවක් මවාගෙන ඒ දෙක බුදුරන් වහන්සේ ඉතිමවාගත්ත අතර ධර්ම සාකච්ඡාව. ඉතින් ඒ වගේ දේවල් තියෙන අන්න අනිත් අයට මේක උපකාරයක් පිණිස කරන ඒවා. ඉතින් ඒ වගේ මේ දේශනාවත් එතන ඉන්න භික්ෂූන්ට දැන් මෙතන ඇත්තටම පැහැදිලි කළා නෑ ඊළඟට කව මාර්ගඵල ලැබුවද නැද්ද එහෙම පැහැදිලි කළා නෑ. නමුත් පසු කාලේනම හරි උපකාරයක් පිණිස මේ කියන ප්‍රතිපදාවක් බුදුරණවහන්සේ මේ ඉස්මතු කරලා තියෙනවා. මේ විදිහට මට්ටකනාගල සූත්‍රයේ පැහැදිලි කරනවා. ඉතින් ගොඩක් දේශනාවල් මේ විදිහට පැහැදිලි කරනවා. ඒ හැම එකම පැහැදිලි කරන මෙන්න මේක උපකාර කරගෙන මෙහි යන්නයි පුළුවන් කියන කාරණාව. ත්වන් සරණයි. ත්වන් සරණයි සවනස මම මේ ඇහුවේ දැන් අපි සාමාන්‍ය එදිනදා ජීවිතයේදී අපි භාවනාවක් කරනකොට ඇත්තටම දැන් මේ කරුණ ඇත්තටම වහන්සේ කියපේක ගොඩක් වටිනවා. අපිට බෑක්ග්‍රවුන්ඩ් එකේ තියාගන්න පුළුවන් යම්කිසි ඒ වගේ අවස්ථාවක් අත්දකින්නකොට ඒක මේකයි කියලා හිතාගන්න. නමුත් ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ දැන් මේක අපි මේ කරන්නේ මේකයි කියලා හිතාගෙන කරන්න අවස්ථාවක් නැහැ නේද ස්වාමීන් වහන්සේ? <clears throat> එහෙම අවස්ථාවක් තියෙනවද? ඒක සරණයි. තෙරුවන් සරණ ඒ කියන්නේ මම හිතන්නේ අහන්න ඇත්තේ මේ අර විදර්ශනා කරමින් යනකොට විදර්ශනාවත් එක්ක යන කෙනාට ගොඩ නැගෙන දේ වෙන්න ඕනේ. නමුත් ඇත්තට මෙහෙම අවස්ථාවක් නැහැ. එහෙම අවස්ථාවක් නැහැ. මොකද මේ ඒක Tamanට මේක ඇත්තටම මේක මේ ගොඩක් වැදගත් වෙන්නේ අපට අපිට මේකට වටහා ගන්න. තේරුම් ගන්න. මොකද ඒකත් එක්ක අපි ගොඩක් මේකේ මම ඔයාලා මගෙන් ඇහුවේ නැහැ මේ ප්‍රශ්නේ ඒක තේරුම් ගන්න ඕනද කියලා මම නිවසනේ ආසඤ්ඤායතන ගැන එහෙම කියපු කාරණාවේදී ඒක අපිට අපේ නුමන දියුණු කරගන්න මේ ගොඩක් හේතු වෙනවා. ඉතින් ඒකයි මේ දේශනාවල තියෙන වැදගත්කම. අපි දේශ බුදුරන් වහන්සේ දේශනා කරපු දේශනාවක් අපි කල්පනා කරනකොට අපේ ආධ්‍යාත්මික ඒකෙන් ප්‍රඥාව වැඩෙනවා. එතකොට අපි දැන් මෙතෙන්ද ගියේ මෙතෙන්ද ගියේ දැන් හරි මේ කුණේ කියලා එහෙම ප්‍රතිපදාවක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට තේරුම් ගත්ත කියලා ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් එහෙම තේරුම් අරගෙනම යන්න ඕන කියලා එකක් නැහැ. ඉතින් ඒක නිසා හැබැයි දැන් ධ්‍යානය වලට යන කෙනාගේ උබදෝ බාක් කෙනාගේ ප්‍රතිපදාව එහෙම තියෙනවා. මේ උබදෝ බාක් කෙනාගේ මේ ප්‍රතිස්තර කරන්නේ. එයාගේ එහෙම තියෙනවා. එයා දැනගත්ත පළවෙනි ධ්‍යානය කියලා මොකද එයා අල්ලගෙන වැඩන්නේ. ඊළඟට ආජාසනා කරනවා එතනින් එහාට යන්න. පඤ්ඤා විමුක්ත වෙන කෙනාට දැන් මම මෙතන දින් දැන් මම මෙතන දින්නේ කියලා එහෙම හැවිල්ලක් නැහැ. එහෙම තේරුම් ගැනීමකුත් නැහැ. එහෙම තේරුම් ගත්තා නම් අර මං කලින් පැහැදිලි කරා වගේ එයා එතන අල්ලගෙන ආපස්සට ඒ කියන්නේ ආපහු එයා මේ අර අල්ලගත්ත ස්වභාවයක් තිබ්බ නිසා දැන් මේ ප්‍රතිපදා පුරුදු කරපු නිසා ඒ ධ්‍යානෙ පවත්වන්නත් බෑ. මේ ආව විදර්ශනා කරොත් තමයි ඒ විදිහට ගමන් කරන්නේ. හැබැයි ධ්‍යානයක් කියලා අල්ලගන්න නැති වෙනට ඕනේ ඉතින් හැට ගමන් කරන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර දැන් නේව සංඥා නාසඤ්ඤා එතන ආදිනේ ඉඳගෙන ඒ දර්ශනා කරන්න බැරි අර එතනදී දැන් එයාට සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලානේ තියෙන්නේ එතකොට දැන් මේක අපි ඒ උපාදාන ස්කන්ධවල අනිත්‍යභාවය දකින්න සංඥාවකුත් අවශ්‍ය වෙනවනේ යම්කිසි සංඥාවක් අවශ්‍ය වෙනවනේ ඒක දිගටම පවත්වා ගන්න බැරි නිසාද එතනදී එහෙම වෙන්නේ කියලා තේරුම් කරලා දෙනවා නම් ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. ඔව් ඒ නිසා තමයි එතන දර්ශනා කරන්න බැරි. දර්ශනා කරන්න යට අල්ලගන්න බෑ එතන. ඒක නැත්තෙත් නැත්තෙත් නැහැ කියන සංඥාවක් බව ඇයි දැන් අතන කිසිවක් නැහැ කියන සංඥාවක් ඇති බව තේරුම් ගත්තත් ඉතින් එහාට ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන සංඥාවක් අල්ලන්න බෑ. ඇයි මේ දෙපැත්තම ගන්න ඕනේ? ඒක නිසා ඒක සංඥාව අල්ලන්න බෑ. එතනින් නැකිටලා තමයි විදර්ශනා කරන්නේ. හැබැයි නැකිටලා මම අර කිව්වේ ප්‍රශ්නේදී නැකිටලා විදර්ශනා වෙනවා කියන කාරණාව කල්පනා කරලා ලක්නේ. නැගිටලා උදර්ශනා වෙනවා කියන කල්පනා කරගන්න. ඒතර විදර්ශනා වෙන් කල්පනා කියලා විදර්ශනා කිරීමක් නෙමෙයි. මම මෙහෙම හිටියා. එතන මෙහෙම උනේ කියලා විස්තර කිරිලක් නේ. නමුත් ඒක නෙමෙයි. දැන් පඤ්ඤාය මුත්ත රහතන් වහන්සේ ගැන විස්තර කරනකොට මහා පදාන මේ මහානදාන සූත්‍රය පැහැදිලි කරනවා මේ හැම එකම සමුදය අස්තංගම ආස්වාද ආදී නිසා ඔක්කොම දකින්නවා කියලා. මේ පඤ්ඤාය මුත්ත සූත්‍රෙත් එහෙම පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මෙතන මේ කියපු කාරණා කොහොමද තේරුම් ගන්න කියන එක. අතන කොහොමද දර්ශනා කරන්න බෑ ඒ කියපු කාරණාව හරි. ඒ නිසා තමයි දර්ශනා කරන්න බැරි. එතකොට එහෙනම් නැගිටලා උදසනා ගන්න. නැගිටලා උදසනා ගන්න මේ කරනවා කියන්නේ කල්පනා කිරීමක් වෙන්න බෑනේ. එහෙනම් මේක උබතෝ භාග වෙන කෙනාට සමාපatti සමාවදිමින් යන කෙනාට එතන උදසනාවක් බවට පත් වෙන එක කොහොමද කියන එක අපි වඩා හිතන්නට වෙනවා. ඒක අපට ගොඩාක් නෝනින් ඉමසන්නට ඒ කාරණාව උපකාරයක් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඒක පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතන මට ටිකක් කල්පනා කරන්න කිව්වම මට ටිකක් එතන හිතුනේ ස්වාමීන් වහන්සේ ධානයකට සමවැදිලා ඒ ඉන්න අවස්ථාවක ඇත්තටම එතනින් එළියට එන්න ඕන කියන එකෙන් අදහස් වෙන්නේ මට පිරිච්ච දිසාවිනන්ස මේ හැම දෙයක්ම මේ මොහොතේම දකින්න ඕන කියන දේ නේද කියලා වගේ දැන් ඇත්තටම පංච උපාසස්කාරයේ පුදේවැය මේ මොහොතේම දකීම මිසක් ඊයේ වෙච්ච දෙයක්වත් හිත වෙච්ච දෙයක්වත් බලලා කෙරෙන්නේ නැහැ කියන එක වගේ දෙයක් නේද ස්වාමීන් වහන්සේ කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. හරිද කරන්න මාව ස්වාමීන් වහන්සේ. ඔව් තේරුවසන එහෙම එකක් තවත් මතු කරේ. එතකොට අපි කොහොමද එහෙනම් එතන මේ ඒ වෙලේ නිවසන යන සංඥායතනය තුල දකිනවා කියන කාරණා වෙන්නේ. දැන් ඇත්තටම රූපාවචර අනිඥා තුල රූපාවචර ධ්‍යාන තුලදී පංචපාස්කන්ධයේ ඒ ධ්‍යානයත් එක්කම තේරුම් ගන්නවා. තේරුම් අරගෙන එතන සත්‍ය දැකලා නිදහස් වෙනවා. නමුත් මෙතන එක තේරුම් ගන්න දැන් අරූපාවචර සියාදී රූප රූපාවචර අරූපාවචර ධ්‍යානයේ මුල් තුනේදී රූපය අල්ල ගන්නත් බෑ. නමුත් දැන් මෙතන රූපය කියලා දැකිය ගොඩනගාගත්තේ නෑ. නමුත් මෙතන යා ගොඩනගාගත්ත කිසි දෙයක් අල්ල ගන්න බෑ. ඒතකොට එතන නගින් නැගිටිනාට පස්සේ කල්පනා කරලා නැහැ කල්පනා කරලා නෙවෙයි නිදර්ශනාවක් වෙන්නේ. ආ දැන් මෙතන මේක තිබ්බේ කියලා ඒතකොට සමුදයක් දැක්ක වෙන්නේ නැහැ. නමුත් නැගිටිනකොට නැගිටීමෙත් එක්ක එතන ඇත්තටම දැන් පඤ්ඤායමුත් එක්ක නගෙනට යක් හිතන්න ගොන්න පඤ්ඤායමුත් රහතන් වහන්සේ එයා අරහත්ත්වයට යනකොට ප්‍රතිපදාව හැටියට ඔන්න දැන් මූලිකව කාමය දිට්ඨියට පැමිණිච්ච කෙනා සම්මා අධිට්ඨියට පැමිණිච්ච කෙනා අනාගාමී වෙනකම්ම එයාට කාමරාගයේ පටක ඇති වෙනුනේ. ඒතර මේකත් එක්ක සත්‍ය දකිනකොට කාමරාග පටක දුරු වුණාට පස්සේ කාමරාග කාමයේ රාගයේ මේ කාමරාගයේ පටකේ හිත පිටින් නැහැ. නමුත් හිතන ඔබ හිතියට නිදහසින් නැහැ. මොකද ඊළඟට හිත පිහිටනවා මේ අරූපාවචර නැත්නම් සමාධිය වල පිහිටන රූප රාග රූප රාගත් එක යන. නමුත් යා පඤ්ඤාමුත්ත කෙනා රූප රාග රූප රාග කියන දේ එයා පුරුදු කරන්නේ නැහැ. අපිටම දැන් සමාධිය අනාගාමී කරන පරිපූර්ණ අනාගාමී කෙනාට කවදාවත් ආපහු කාමයක් කියන්නේ කාම සංකල්පනාවක් කුසලෙට ඒ නිසා සමාධි සම්පූර්ණ. ඒ කියන්නේ මේ රූපාවචර අරූපාවචර නැත්නම් මොනවා හෝ සමාධියක් උස්තින කනාවක හිත පිහිටපු නිසා එතන පංචපාස්කන්ධ සත්‍ය දකිනවා. හැබැයි ධ්‍යානයේ තමන් අල්ලගත් එකක් නෙමෙයි. ඊළඟට දෙවෙනි ධ්‍යානට සමාදිනවා. සමාදිනවා කියන්නේ දෙවෙනි ධ්‍යානයේ හිත පිහිටන පළවෙනි ධ්‍යානයේ සත්‍ය දැකලා නිදහස් වෙනවා. <coughs> දෙවන ධ්‍යානයේ හැටියට දක්වන ධාසන පස්සේ තුන්වෙනි ධ්‍යානෙට පිටනවා. ඊළඟට හතර ධ්‍යානෙ. ඊළඟට කාම <coughs> ආකාසානංචායතනෙ. <coughs> ඊළඟට විඤ්ඤාණංචායතනෙ. ආකින්චඤ්ඤායතනෙ. හැබැයි මේ එකක්වත් අහු වැඩිව නැහැ. මේ යන ප්‍රතිපදාව කියන්නේ ඇත්තටම දැන් අපි දැන් මේ කළ ටික කියලා කියලා එහෙමනේ මෙයා පඤ්ඤාමුත හතන් වහන්සේ ඉක්මනින්ම යන ප්‍රතිපදාවකට මේක පැහැදිලි කරන්නේ. මොකද මේ දර්ශනාවත් එක්ක ඉතින් යනවා. දැන් මේක පැහැදිලි කරනවා ධාතු බං සූත්‍රයේ. ධාතුබං සූත්‍රය පැහැදිලි කරනවා මේ පිරිසිදු උපේක්ෂාට ආව කෙනාට හිත අරූපාවචර පැත්තට. ඒ කියන්නේ ඇත්තටම ඒතකොට රූපාවචර දේවල් ඉක්මවලා අරූපාවචර පැත්ත හිත යොමු කරන්න පුළුවන් කියනවා. හිත යොමු කරොත් ඒ තුල හිත පිහිටනවා කියනවා. ඒ නිසා එයත් සංකතයක් බව තේරුම් ගන්න නිවෙනවා කියනවා. එතකොට එතන අරූපාවචර හතරම පැහැදිලි කරනවා. එතකොට අරූපාවචර සමාධිය කියන ස්වභාවය සත්‍ය දකිමින් යන. හැබැයි එතෙන්ද ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ඒක උපාදානක කරගෙන ඒක අල්ලගෙන ඒක මගේ කරගෙන නැහැ. හැබැයි සත්‍ය දැක්කේ ඔන්න අතරන ධ්‍යානෙ අයින් වුණාට පස්සේ රූපාවචර සමාධිය. ඊළඟට අරූපාව. දැන් මේක අර ස්ටෙප් බයි ස්ටෙප් කියලා අර එහෙම සිදුවෙන ක්‍රියාවක් නෙවෙයි. මේක අතික්ක ප්‍රඥාව නිසා කෙනෙකුගේ වැඩ පිළිබඳව පැහැදිලි කරන්නේ පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ මේ සත්තාවාස නම් මේ කියන්නේ විඤ්ඤාණට්ටි 7යි ආයතන 2යි කියන මේ සියල්ලංගෙම සමුදේ අස්තංගමේ ආස්වාද ආදී නිස්සරණයේ දැක්කලා නිදහස් වෙච්ච කෙනාට අරූපාවචර ධ්‍යාන ක්‍රමානුකූලව ප්‍රඥාවෙන් දකිනවා ප්‍රඥාවෙන් දකිනකොට මම අල්ලගෙන නැහැ. ඒතර මම අල්ලගත්තේ නැති නිසා ඒක අදාළත්වයක් නැහැ. මොකද ඒක යාට සංඥාවක් හිට ගොචර නැහැ. මම සත්‍ය දැක්ක එතන. ඒකෙන් නිදහස් වෙනවා. එතකොට හතරෙන්ම අරූපාවචර හතරෙන්ම නිදහස් වෙලා කියලා නිවෙනවා. හිත පේන දරක් නැතිලා යනවා. නැත්තම් හිත පීඩනවා. දැන් උබතෝ භාග යනකොට පළවෙනි ධ්‍යානයේ සමවැදුණා. කාමෙන් අයින් වෙලා. එන්නේ සත්‍ය දකින නුවණක් තියෙනවා. අන්න පළවෙනි ධ්‍යානයේ විදර්ශනා කරනකොට ඒකෙන් අයින් වෙනවා. ඊළඟට ඒක සත්‍ය දකිනකොට යාට පුළුවන් දැන් පළවෙනි ධ්‍යානය ඊළඟට මේ දෙන ධ්‍යානය හිතපත් කරන ආයදර්ශනා ගන්න පුළුවන්. නැත්තම් පළවෙනි ධ්‍යානෙ දා විදර්ශනා කරනකොට අර පඤ්ඤාය මුත්‍ර හදනවාස කිය ඒ අනිපත හැම යනවා. ඔබද ඔබත කියන්නේ ඒක දෙපැත්තම තියෙනවා කියන්නේ. සමාපත්තිය වශයෙන් ගන්නත් පුළුවන්. එයාට පඤ්ඤායමුත්ත සාමිනවහන්සේ කියපු ක්‍රමෙත් එයා යනවා. එතකොට ආකාස මේ ආකාසානංචායතනි ඊළඟට විඥානංචායතනි ඊළඟට ආකින්චඤ්ඤායතනි. දැන් ආකින්චඤ්ඤායතන සමාපත්තියට සමවැදිලා ඒ එහි සත්‍ය දැක්කට පස්සේ ඒකෙන් හිත අයින් වෙනවා. එතකොට ආකින්චඤ්ඤායතන සමාපත්තිය හිත පිටන්නේ නැහැ. මොකද ඒකෙන් නිදහස් වෙනවා. එතන හිත පීඩාන තියෙන නේව සංඥා නා සංඥායට. නේව සංඥා නා සංඥා දෙන සමාපත්තට හිත පීඩනවා ඔබ දොබාක් කෙනාගේ. ඒතර වාසය කරනවා. හැබැයි ඒකෙන් නැගිටිනවා. නැගිටලා සත්‍ය දකින්නවා කියලා කියන්නේ. නැගිටිනකොට හිත පීඩන්නේ කොතනද? ආකඥාඥායතන සමාපත්තියේ සත්‍ය දැකපු කෙනාට දැන් මේ අවසාන මොහොත ඇතරම තමයි ඔබ දොබාක් කෙනාගේ අවසාන වශයෙන් මේ සත්‍ය දකින්න එක. ආකේ සංඥාස සමාපත්තිය සත්‍ය දැක්කට පස්සේ හිත එතනින් පල්ලෙහාව පුජ්‍යලයකට පිටන්නේ නැහැ. ඒ නේව සංඥා සංඥා සමාපත්තියෙන් නැගිටලා. මොකද ඒක තුළ දර්ශනා කරන්න බෑ. එතකොට ප්‍රඥාව තුළින් ඔහුගේ යන්නේ කොතින්ද? ආකේ සංඥායතනෙන් සත්‍ය දැකපු නිසා නේව සංඥා නා සංඥායතනෙ ප්‍රඥාවෙන් දකින්න. සමාපත්තිය වශයෙන් නැගිට්ටා. සමාපත්තිය නැගිටිනකොට එතනින් පල්ලේ ආකිඤ්ඤායතන සමාපත්තියට නෙමෙයි ඔහු ඊළඟට යන්නේ මොකද ආකිඤ්ඤ සමාපත්තිය සත්‍ය දැකපු නිසා නේව සංඥා නාසඤ්ඤායතන කියන දේ ප්‍රඥාව තුලින් දකිනවා ඔහුට ඒක ගෝචර නැහැ ඇයි අබුතුබාක්කනට පඤ්ඤායතනට තැනට ඒක ගෝචර නැහැ අන්න ඒක සත්‍ය දැකලා නිවෙනවා එතකොට ඒකෙන් නැගිට්ටා සමාපත්තියෙන් නැගිට්ටා කයින් ස්පර්ශ වෙලා නේද ප්‍රඥාවෙන් ස්පර්ශ වෙලා යනවා ඉතින් මෙන්න මේ ප්‍රතිපදාව බුදුබාග කෙනා කියනකොට එයාට අර දෙපැත්තම තියෙනවා මේක ඇත්තටම අපි අර මේක අර මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා අපිට ඒකට ගිහිල්ලා පුරුදු කරන කාරණාවනේ මේ ඇත්තට ආද කාලේ පඤ්ඤාය මුත්තව කෙනෙක් සිටිනවා කියන කාරණා ගොඩක් හිතන්නම අර මොකද එච්චර නෝනක් මේ කාලේ නෙయ్య එතන නෙయ్య කියන පුජ්ජුල තමයි ගොඩක් වෙලාට මේ කාලේ සිටින්නේ. මේ අර කිප්පා බිඤ්ඤා කියන කට්ටිය ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා මේ ප්‍රතිපදාවල් අපිට අපේ ජීවිතේට චින්තනය මෙහෙවන්නට ගොඩක් උපකාරයක් වෙනවා බුදුරණවහන්සේ මේ දේශනා කරපු මේ ධර්මයේ නිරවුල් කරගන්නට ඒක අපට ගොඩාක් සම්මාදිට්ඨියට හේතු වෙන්න පුළුවන්. ත්වන් සරණයි. ත්වන් සරණයි. ඊගොල්ලෝ සම්මන් ස්වාමීන් වහන්සේ අර දැන් ස්වාමීන් වහන්සේ අර විස්තර කරපු ඒ අර මේ සංඥා සංඥාතරයේ ගිය කෙනා අර ආදීනායතනයේදී සත්‍ය දැකලා තිබුණු නිසාද ඒ සමාපත්තියෙන් අයින් වෙනකොට නිදාස් වෙන්න කියලා මට එතන පොඩ්ඩක් පැහැදිලිුනේ නෑ ස්වාමීන් වහන්සේ කරුණාකර පොඩ්ඩක් නැවත ඒ තැන පහදලා දෙනවා නම් ගොඩක් ආකි දැන් එතන දැන් මේ පඤ්ඤායමුත්තර හතන් වහන්සේ ප්‍රතිපදාව පැහැදිලි කරන්නේ පඤ්ඤායමුත්තර හතන් වහන්සේ මේ හැම එකම සත්‍ය දැකීමෙන් යන්නේ. එතකොට යා ඒ පඤ්ඤා මුත්‍ර හතන ආසනේ පැත්ත. එතකොට ආකින්චඤ්ඤායතනය සත්‍ය දකිනකොට නේව සංඥානා සංඥායතනෙ තමයි හිත පිටන්නේ. හැබැයි ප්‍රඥාවෙන්. ඔහුට නේව සංඥානා සංඥාය දැකීමක් නෑ. ඒකම සත්‍ය දැක්කම නිදහස් වෙන්නේ. එතකොට එතන ආකින්චඤ්ඤායතන සත්‍ය දැක්කට පස්සේ ආපස්සට එන්නේ නෑනේ. එතන ඉස්සරහට. මොකද ආපස්සට පස්සට ඔක්කොම දැකලානේ තියෙන්නේ. එතකොට ඔබතෝ පඤ්ඤා ඔබතෝ බාක්කේනාත් ආකින්චඤ්ඤායතනයේ සමාපත්තියට සම්බන්ධලා එහි සත්‍ය දකිනකොට ඒකෙන් නිදහස් වෙනවා. අමුත් ධාතු හිත පිටන්නේ. දැන් එයා තාමත් අනාගාමී නම් ඒක ඇත්තම අරහත් වෙනට නම් එයා දැන් නේව සංඥා නා සංඥායතන සමාපත්තිය වශයෙන් සම්බන්ධ පුළුවන්. මොකද ඔකට එහි රාගය තියෙනවා. එතකොට එතන පුද්ගල වශයෙන් කොට සම්බන්ධනත් පුළුවන්. එතකොට ඔහු එකකින් නැගිටිනකොට මොකද එතන උදාසනා කරන්න බෑනේ. නැගිටිනකොට ඔහුට පුජ්‍යල වශයෙන් උපාදාන කර ගැනීම ආකිචඤ්ඤායතන ස්වභාවය දුර වෙලා. පුජ්‍යල වශයෙන් ආකිචඤ්ඤායතන සමාපත්ත සත්‍ය දැකපු නිසා ඒ පුජ්‍යල වශයෙන් රාගය ඇති කර ගැනීම ස්වභාවය දුර වෙලා. එහෙනම් ඔහුට ඒ තුළ ඉති පිරණ විදියක් නැහැ. එතකොට එහෙනම් නැගිටිනකොට මොකද මේ ගොඩවන ගොඩක් මෙයා නෝන දිනු කරගෙන යන්නේ මෙයා. මේ අසාමාන්‍ය නෝන. ඒකෙන් නැගිටිනකොට එහි සත්‍ය දකින්නවනේ. සත්‍ය දැක්කේ අතන කල්පනා කරලක් නෙමෙයි. ආකින්චඤ්ඤා අතන සත්‍ය දැකපු නිසා එතනින් පල්ලට ඉත පිහිටන්නෙත් නෑ. එතන නෝන අධික වශයෙන් තියෙන නිසා නේව සංඥා නාසඤ්ඤා ඉතින් ප්‍රඥාවෙන් දකින්න. ප්‍රඥාව විශ්වාස කරන්නේ. හැබැයි නේව සංඥා නාසඤ්ඤා සමාපත්තිය නෙමෙයි. ඒකෙන් නැගිට්ටා. ප්‍රඥාවෙන් නේව සංඥා නාසඤ්ඤා එතනේ සත්‍ය දකින්න අර පඤ්ඤාය මුත්තර හදනවා. ඒ දකින්න විදියට. අන්න ඒ විදිය තමයි එතන ඒ කාරණාව එතන විදර්ශනාවක් කියන දේ සිදුවන්නේ විදර්ශනාවක් කියන්නේ එතන සත්‍ය දකින්න එක. නැත්තම් එතන අපි කල්පනා කිරීමක් නෙමෙයි සිදුවන්නේ. උබතෝ භාග් කෙනාගෙන තේරුම් ගන්න පඤ්ඤාය මුත්ත කෙනාගෙන හරියට තේරුම් ගත්තොත් ඒ උබතෝ භාග් කෙනාගේ ඒ පැත්ත තේරුම් ගන්න පුළුවන්. මොකද උබතෝ භාග් කියන්නේ දෙපැත්තම තියෙනවා කියන එක. තේරුවසන්. දැන් ගොඩක් පින් තේරෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ මේ අර පොට්ටපාද සූත්‍රයේදී අර පොට්ටපාත පරිප්‍රාජෙක්ට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවානේ මේ අර ආකින්චාඥායතනය දක්වා වඩු කෙනෙක් එහෙම චේතනාවක් මට ගැලපෙන්නේ නැහැ මේ එම නිසා චේතනා පැවැත්වීමේ මම වලකිනවා අන්න එහෙම එහෙම එහෙම පවතින කෙනාට මේ අමෘතය ස්පර්ශ කරනවා කියන එක අන්න ඒ එතනින් අපිට ඉඟියක් යනවා නේද මේ ඇත්තටම මේ මේ අර මේක සකස් කිරීමක් එක චේතනාවක් වශයෙන් එක මේ සකස් කිරීමකින්ම තමයි කෙනෙක් මේ මේ ආකින්චායතනෙ හෝ මේ ඉහළ මේ ඕනම ධාන තත්ත්වයක් මේ උපදවා ගන්න කියන එක එතන ඉන්දියක් එනවා නේද ස්වාමීන් වහන්සේ ඒකම අර ඒ සංකත ස්වභාව ඒ සංස්කාර ස්වභාවය වටහා ගන්න නැතිකන් මේ කොහොමද මේ අර නිවන ස්පර්ශ කරන්න බෑ කියන එක ඒක මේ මේ නිවීමක් වෙන්න බෑ කියන එක නේද එතනින් කියවෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් ඒකත් ඒ කියන්නේ ඇත්තටම අපිට මේ චේතනාවකින් අපි මේ ලෝකයේ සකස් කරගන්න බවත් මේ සංකල්ප ස්වභාවය අපි තේරුම් ගන්න තාක්කල් අපට මේක නිවීම මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න බෑ කියන එකත් මේ මේකින්ම ඉස්මතු වෙනවා මොකද නැත්තම් අපි ඇත්තටම අර මේ මොකද්ද දර්ශනාවක් කියන්නේ මේ පළවෙනි ධ්‍යානයකට හෝ දෙකට හෝ තුනට හෝ නැත්නම් අරූපාවචර ධ්‍යානයට ගිහිල්ලා අර දැන් මේක අනිත්‍යයි මේක දුකයි මේක සංස්කාරයක් කියලා නිකන් කල්පනා කරලා ඉන්නේ. ඒකත් තව චේතනාවක්. ඒක තමයි සකස් කරගෙන ඉන්න එකක් නේ. ඉතින් එහෙම දෙයක් නෙවෙයි මේ සකස් වෙන ස්වභාවය හරියට තේරුම් ගැනීමත් එක මේක පුරුදු වෙන එකක්. එහෙම නැතුව අපිට මේ චේතනාවකින් ඊටු දෙයට ගිහිල්ලා අපි මේ මේක මේ මෙහෙම අනිත්‍ය දුකයි දැන් අපි ගොඩක් වෙලාවට කල්පනා කරන ගොඩක් වෙලාවට හිතන්නේ දැන් සමාධිකට ගිහිල්ලා අපි මේ මුදසනා කරනකොට මේ පහසුයි කියලා. ඒ පහසුව මේ ප්‍රතිපදාව මේ මේ විදිහට පුරුදු කරගෙන යනකොට නැත්තම් අපි එතන ගිහිල්ලා සංකල්පයක් තමයි අපිට හිතන්න තියෙන්නේ. සංකල්පකින් තවත් දෙයක් ගොඩ නැගී. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් ඒතන් සන්තන් ඒතන් පණිතන් අදිදන් සබ්බ සංකාර සමතෝ කියලා සංකල්පයක් ඔස්සේ සමාදයක් ගොඩ නගන්න. අපි හිතනවා මේ නිවන ස්පර්ශ කරා කියලා. ඒ විදිහට පුරුදු කරා කියලා කවදා නිවන ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක සමාධියක්. හැබැයි එතන මොන හරි සමාධියක් ගොඩ නැගී. හැබැයි ඒක මට ගොඩ නැගෙන දෙයක්. ඉතින් ඒක නිසා අපට අනිවාර්යයෙන්ම මේ මේ සකස් වෙන ස්වභාවය තේරුම් ගන්නට වෙනවා මේකේ නිදහස් වෙන්නට. ඉතින් ඇත්තට මේ දේශනාව අපට ගොඩක් මේක අපට ඇත්තටම සමාලට අගෝචර දෙයක්. මේ ස්වභාවය මොකද අපි ওই ප්‍රතිපදාව කොතෙන්ද යන්නේ අපි ඔක සම්පූර්ණ මේ කාරණා මොකද්ද කියලා තේරුම් ගන්න. නමුත් මේක එක්ක මේ කියපු බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරපු මේ කාරණාව අපට අපේ නුවණ දිනු කරගන්න හේතුවක් වෙනවා. අපි මේ සකස් කරගන්න වැඩපිළිවෙල කුමක්ද කියන ගන්න තේරුම් ගන්න අපට හේතුවක් වෙනවා. ඒකයි අපි බුදුරජාණන් වහන්සේ දේශනා අධ්‍යයනය කිරීම තුළින් අපට සම්මාදිතයට ඒක හේතුවක් වන්නේ. ඉතින් ඒක නිසා අපි මේ සකස් වෙන වැඩපිළිවෙල තේරුම් ගන්න ප්‍රතිපදාවට තමයි දේවල් ගැන අමුතුවෙන් අපට හිතන දෙයක් නෑ අනිවාර්යෙන් මේ ප්‍රතිපදා ටික අපි පුරුදු වෙනවාමයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සවිනන් සානිත්‍ය ප්‍රශ්න අහනකන් සවිනන්සේ මම මේ පොඩි ප්‍රශ්නයක් අහන සවිනන්සේ පරිනිවර්ණ සූත්‍රයේදී කොට මට මතකයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අන්තිම මොහොත්වලද ස්වාමීන් වහන්සේ මේ මේ වගේ ධ්‍යාන වලට සමවැදිලා අපෝ නැගිටලා අපෝ ධ්‍යාන වලට සමවැදිනවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ අවස්ථාවදී බුදුරජාණන් වහන්සේ දැන් ආකාස සංඥායතන වගේ ධානයකට කියන්නේ මේ සමවදීන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? දෙරව සන්නයි එතන ඇත්තටම දැන් බුදුරන් වහසිතරන්නේ මර සාරිපුත් සන්නාස මංගර විස්තර කරේ එතකොට ලෝකෙත් එක්ක කතා කරනකොට ඒ සම්මාපත්‍ර සම්මාදිනවා ඊළඟට අවසානයේට කියනවනේ ඒ හැම එකක්ම ලෝකයේ තුලදී රහතන් වහන්සේට හැඟීමක් නැහැ එහෙම නමුත් ලෝකයේ කියන කාරණාවත් එක්ක තමයි තේරුම් ගන්න දැන් රහතන් වහන්සේ තේරුම් ගන්නවනේ මේ රජතුමා දැක්කම රජතුමා කියලා රජතුමා තේරුම් ගන්න තියන්නේ මේ විසාකා මහෝපාසිය කියලා තේරුම් ගන්නවා එතකොට ඒ තේරුම් ගැනීම තියෙනවා නමුත් එතන පටිච්චසම්පද කියලා සකසීමක් නැහැ. ඒ වගේම තමයි අර ධ්‍යානය මොකද්ද කියන කාරණා තේරුම් ගන්නවා. ඒ හැම එකකටම සමවැදිලා ඊළඟට ඒ ඔක්කොගෙම නැගිටලා නිවෙනවා. එතකොට ඒක දැන් අපි ලෝකයේ තුල අපි මේ දකින දේ රහතන් වහන්සේ දකින දේ කියලා හිතන්නට ඕනේ. හැබැයි රහතන් වහන්සේ පටිච්චසම්පද ක්‍රියාවලියත් එක්ක පනවන්න බෑ. ඒකත් කල්පනා කරන්න වෙනවා. නමුත් රහතන් වහන්සේ අපි මේ දකින න්‍යාය ඔක්කොම දකිනවා. දැක නැත්නම් හඳුනගන්න බැරි වෙනවනේ. ඒ වගේම තමයි රහතන් වහන්සේත් ඒ ස්වභාවයට සමවැදිනික. ඒකට සමවැදිලා බුදුරණවහන්සේ ඒකට සමවැදිලා නැගිටලා පිටනම් පාන. අය ඒක ඊළඟට උපාදාන කරගන්න නැත. උපාදානිය නැහැ. නමුත් ඒක ලෝකයේ එක ස්වභාවයක් හැටියටම ප්‍රමාණිකූල එකින් එක දෙක තුන අතර ගිහිලා ඊළඟට අරූපාවචර සමාධිය ගිහිලා ආයපස්සට ඇවිදින්න ඊළඟට හතරවෙනි ධ්‍යානට ගිහිල්ලා ඊළඟට ඒ නැගිට පිටනම් පානවා. ඒක අර සාමාන්‍ය හඳුනා ගැනීම වගේම තමයි. ඒක පුජ්‍යලේ හැටියට ලෝකේ ලෞකික සම්මාදිට්ඨිය, ඒ කියන්නේ ලෝකයේ තුල බලනකොට පුජ්‍ය හැටියට ඒක හඳුනා ගැනීම තියෙනවා. නමුත් නිදහස් වීමේදී එහෙම පණවන්න බෑ ඒ సంతානිය තුල ඒ පටිච්චසම්පද ක්‍රියාවල සිදුවෙන බව. ඒක මේ ලෝකයේ තුල අපි සාමාන්‍යයෙන් කෙනෙක් හඳුනා ගන්න ආකාරය පිළිබඳව කල්පනා කරන එක ටිකක් තේරුම් ගන්න පහසුයි. බුදුරණන් වහන්සේත් ලෝකයේ තුල හඳුනා ගන්නව නේද කියන එක. හැබැයි පටිච්චසමුප්පාද එක්ක අදාල් කරගන්න බෑ. ඊට පස්සෙන්. ඊට පස්සෙන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ කාරණා අර කලින් මහත්යාට එකට සම්බන්ධව අර චේතනාව තියාගෙන අර ධානයේ චේතනාවක් තියෙනවා කියන එක ගැන දැන් යම් කිසි ධාන ඒ ගතියක් ඒක පවත් දිගට පවත්වනවා නම් එතන පැවැත්ෙන්නේ අර සියුම් ඒ ගතියට අදාළ මානසිකාරයක් තියෙන හින්දා නේද ඒක ගතිය ඒකම පවත්ත ගන්න උපකාරී වෙන්නේ එතකොට එතන ඒක අර සම්බේ ධම්මා මානසිකාර සම්බවා කියලා වගේ එකක් මට මතක් වුණා ඒ වගේ එතකොට එතන ඒක යම්කිසි අවස්ථාවක මේක මේ සමුදේ විදිහට හේතු ඒක පවතින කම් තමයි ඒක තියෙන්නේ කියන එක දැනගත්තාම වගේ එතනිනුත් මේ අවබෝධයක් කරා යන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි සාමාන්‍යයෙන් තෙරුවන් සරණයි. ඔව් එතන ඇත්තටම මේ අපි මානසිකාරය කරන එකත් එක්ක තමයි අපේ එතන පැවැත්ම තියෙන්නේ. සබ්බේ සබ්බේ නම මානසිකාර සම්භවයක් කියලා තියෙනවනේ. ඒකර අපට අහු වෙන්නට ඕන එහෙනම් මෙතන ඒ විදිහට අපි මානසිකාර කිරීමක් කරන බවත් ඒ වගේම මානසිකාර කිරීමකට ගොඩනගෙන පදනමක්. එතකොට ඡන්ද මූලක පස සමුදය කියලා තියෙනවා. ඡන්ද මූලක සබ්බේ ධම්ම පස සමුදය සබ්බේ ධම්ම. එතකොට මේ කාරණා ඔක්කොම අහු වෙනකොට අන්න සකස් වීමේ විශේෂ භාවයට අහු වෙනවා. නැත්නම් අපට මූලිකව මම මානසිකාර කියන එකත් අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද මම මානසිකාර ධානය ඇතුළතදී කියන එක මම මානසිකාර කරනවා කියන කාරණාවත් නැතුව අර ඡන්ද මූලිකා පස්සේ ඡන්ද මූලිකා සබ්බේ ධම්ම පස්සමුදි සබ්බේ ධම්මා කියන කාරණා දෙකත් එක්කම අන්න එතනදී සම්පූර්ණ සකස් වෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට අපට අහු වෙනවා මම මානසිකාර කරනවා කියන එක. ඒක විතරක් නැතුව අරත් එක්ක අහු වෙනවනම් එතන හරියි. එතකොට දැන් ගන්න අවිද්‍යාව කියන කාරණාවත් අහු වෙලා. ගොඩක් ස්තුතියි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දරුවන් තමයි ස්වාමීන් වහන්සේ මේ මේ මුලින් අර මුඛ්‍යන්ති පිටකේ සෝභාග විමුක්ත කියන තැන එහෙම ගන්නකොට සාමාන්‍යයෙන් අර කායේන පස්සිත්ව විහෙරති කියන එකට වචන විශේෂයෙන්ම ඒක නාමකායෙන් පැහැස වාසය කරන්නේ කියලා දාන්න කියලා ඒක ඒ පරිවර්තනය ඒ ආකාරයෙන්ම ගතියුත් කියන ප්‍රශ්නේ තියෙනවා නාමකාය දේශන මේ කායේන පස්සිත්ව කියන එක කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න සම්මාසිත වෙනවා මට ඇහෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ආ දැන් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ උබතෝ භාග විමුක්ත සූත්‍රයේදී ඒ අර කායේන පස්තිත්වා විහෙරති කියන කොටස පරිවර්තනය කරලා තින්නේ මේ නාම කයෙන් ස්පර්ශ කරනවා කියන එක නාම කයෙන් පැහැත වාසය කරන්නේ කියලා. ඒක ඒ විදිහටද ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරේ නැත්නම් ඇත්තටම මේ නාමකයද නැත්නම් මේ තමන් කියන කය කියන අර්ථයෙන්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. එතනදී ඇත්තටම මේ නාමකය කියන කාරණාව දාන එක වැරදි. මොකද හේතුව එතන ඇත්තට පටිච්චසමුප්පාදයේ දාගන්න ගියාම තමයි වැරදි. එතන කයෙන් ඉසිපස්ස කරනවා කියන කාරණාව පැහැදිලි කරන්නේ කය කියනකොට අපේ කය යනවා කියන එකක් නෙමෙයි. දැන් අපි ගොඩක් වෙලාවට දැන් පටිච්චසමුප්පාදයේ කාරණාව එතෙන්ද මම අර මුලින්ම පැහැදිලි කරා එහෙම දාගන්න එපා. පටිච්චසමුප්පාද කියනකොට මගේ පටිච්චසමුප්පාදයක් නෙමෙයි. දැන් මම එතන පරිණි ධ්‍යානවල පටිච්චසමුපාද කියනකොට එතන පරිණි ධ්‍යාන කතා කරන්න බෑ පටිච්චසමුපාද නොදැක්කු නිසා පරිණි ධ්‍යානෙ තියෙන්නේ. ප්‍රේම ධ්‍යානෙ තියෙන්නේ පටිච්චසමුප්පාද දකපු නිසා. දකිනකොට කතා කරන්න බෑ. එහෙනම් එතෙන්ද අර ඒ කාරණා අද ගන්න හොඳ නෑ. කයින් ස්පර්ශ කරනවා කියන කතා කරනකොට කයින් ස්පර්ශ කරනවා කියන්නේ ඒකට සම්බන්ධුණා කියන එක. ඒ තුළ ඉන්නවා කියන එක. ඒ තුළ වාසය කරනවා කියන එක. ඒ තුළ ඉන්නවා ඒකට සම්බන්ධන ඒකට වාසය කරනවා කියන එක. ප්‍රඥාවෙන් දකිනවා කියන එක වෙන එකක්. ඒක ප්‍රඥාව තුළින් එතන සත්‍ය දෙක. හැබැයි ඒ තුළ වාසය කරන්නේ. ඉතින් මෙන්න මේක තේරුම් ගන්නට වෙනවා. ඒ නිසා මේ පටිච්චසම්පාදේ කාරණාවට දාන එක වැරදි. ඒ කයින් ස්පර්ශ කරනවා කියලා කියන්නේ මේ ඒ තුල වාසය කරනවා කියන කාරණාවට ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ සත්‍ය දකිනවා කියන එක. ප්‍රඥාව තුළින් එතන දැන් අපි දන්නවනේ මේ සම්මාදිට්ඨිය විස්තර කරනකොට ඥානවත සූත්‍රය ගොඩක් දේශනාවල් පැහැදිලි කරන ප්‍රඥාවෙන් නිවන කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ මොකද්ද? දකින්න. සත්‍ය ඥානයත් එක්ක දකින්න. නම් කයින් සම්බන්ධිලා නැහැ. කයින් සම්බන්ධිලා කියන්නේ ඒක සාක්ෂාත් වුණේ නැහැ කියන එක. මෙන්න මෙහෙම ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න බොහොම ඔව් කල්යාණ මිතුරු මිත්‍රයන්ට මම හිතන්නේ මේ එනකොට ප්‍රශ්න ඇති බවයි එහෙනම් පේන්න තියෙන්නේ. අපි එහෙමනම් අද දවසේදී වැඩසටහන නිමා කරමු. මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙනනම් ජයන්ත මහත්මයා වැඩසටහන නිමා කරන්න පුළුවන්. ඉන්නතුරු අපි ස්වාමීන් වහන්සේට මෙහෙම තෙරුවන් සරණයි. දැයි හැම දිනකට සමථ බලනසත් නැහැ අදත් අපිට වෙනදා වගේම අඟහරුවාදා දිනවල සම්බන්ධ වෙලා ධර්මය මේ ආකාරයෙන් පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාර කර පුණ්‍ය අනුමෝදනා කරන ස්වාමීන් වහන්සේ අපි හැම දිනකටම මේ ආකාරයෙන් ධර්මය දැන ගැනීමට මේ දෙන උපකාරය ඉතාමත්ම වැදගත් ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේ පතනා බෝධියකින් මාර්ගඵල නිවන් අවබෝධ වේවා කියලා හැමෝම මෙලින් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේට යොමු වෙන්න කරන් අද දවසේ වැඩසටහන් නිම කරන්න සම්මාස තිරුවන් සරණයි. හ්ම් තිරුවන් සරණයි. ඒතර මැදම ආරණ්‍ය ඉඳලා මේ සාකච්ඡාව කරේ අද ටිකක් මේ අපහසුතාවයේ තියෙන නමුත් ධර්ම සාකච්ඡාව කරද්දී සියල්ලක් මගේ දුර වෙලා යනවා. ඉතින් ඒ නිසා යම් කිසි විදියකින් බාධාවක් දුනා නම් ඒක ඇත්තටම මේ අපි ධර්මය අවබෝධ කර ගැනීමට ඒ බාධාවක් නොකර ගන්න අපි යම් කිසි විදියකින් සාකච්ඡාව ඉෂ්ට කරපු නිසා ඉතින් අද දවසේදී අපි රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම සාකච්ඡාව තුළින් රැස් කරගත්ත මේ සියලු පින් සවන්ට සිසිලට සජීවී සාකච්ඡාවට සම්බන්ධ වන දලුවත් මහත්මයා ඇතුළු මේ පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම රවි කොග්ගලගේ මහත්මයාටත් මේ සම්බන්ධව ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාටත් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් මේ පින්වත් සියලු දෙනාටමත් අපි සෑම සියලු දෙනාටමත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියල්ලක් මේකාකාර උපකාරයක්ම වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාරා ආකාශ සද්දාස් දයාර බුද්ධ පුත්තං නමහ සාදු සාදු සියලු දෙනා දෙරු ස්වාමීන් වහන්සේට සියලු දෙනා දෙරුවන් සරණයි දෙරුවන් සරණයි සියලු දෙනාටම සාරණාසවල සියලු දෙනාටම දෙරුවන් සරණයි